තයි මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි නිසනවනේ පැත්තෙන් බලනකොට 89 වෙනි භාවනා වැඩමුළුවේ අද පළවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට ඉස්සෙල්ලා මම පොඩි මතක් කිරීමක් එහෙම නැත්නම් හඳුන්වා දීමක් කරන්න කැමතියි. මෙතෙන්ට එනකොට සීලම යෝගාවචරයෝ නිසන්වනේ වෙනුවෙන් උපස්ථාන නැත්නම් සත්කාර තුනක් ලැබලා තියෙනවා කියන පදනමෙන් මම වැඩසටහන පටන් ගන්නෙ. එකක් තමයි සීල දිනාටම කමඨහන් පිළිබඳ ධර්මදේශනාවක් අහන්න ලැබිලා තියෙනවා. ඒක සක්මන් කරන්නේ පරියන්කේ කරන්නේ මෙහෙමයි, සක්මන කරන්නේ මෙහෙමයි. එදින්දා වැඩ මේ භාවනා වැඩමුළුවේ නෝන කරන්නේ කොහොමද කියලා ඒක කමඨහන් ධර්මදේශනා කියලා කියනවා කමඨහන් දුන්නයි කියලා. දෙවෙනි එක අපි සිල්මෑන් වහන්සේට ස්තුතිවන්ත වූ සිල් සමාදන් කරපොයි. ඒකට හැම කෙනාම අලුත් කරගෙන තියෙන හිත සීලයක් වශයෙන්. තුන්වෙනි එක වැඩසටහන පිළිබඳව මූලික හඳුන්වා දීමක් අපේ සංවිධායක වශයෙන් සම්බන්ධීකාරක වශයෙන් කරලා තියෙනවා. ඊට අමතරව වැඩ වැඩමුළු සංවිධානය කරන නැත්නම් විසින් ගොඩක් තොරතුරු ලබා දීලා ඇති. ඉතින් ඒ තුනම මං වෙනුවෙන් කෙරෙන්න ඕන වැඩ තුනක්. ඒ තුනේම ඒ කමඨාන් සුද්ධිය කමඨාන් දීප පිළිබඳ බණපතියෝ එහෙම නැත්නම් සමාදන් කරලද සීලය හෝ එහෙම නැත්නම් මේ නිසනවනේ අපේ යෝගාවචරයෙන් අපි බලාපොරොත්තු වෙන දේ නැත්නම් අපි යෝගාවචරන් වශයෙන් යෝගාවචරණ දෙන ඒව පිළිබඳව අපේ සම්බන්ධීකාරකතුමා හෝ එහෙම නැත්නම් වැඩමුළු සංවිධානය කරන කෙනා අතින් හෝ ඒ කෙරිච්ච සත්කාරය යම් අඩුපාඩුවක් සුද්ධ කරගන්න තියෙන දෙයක් පැහැදිලි කර ගැනීමක් තියෙනවා නම් අදපටන් අපි ඉස්සරහට යන කාලේ කතා වඩු කිරීමේ අදහසින් ඒව කරුණා කරලා මේ සාකච්ඡාවට ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න තමන්ට මේ ඉන්න දවස් ටිකට අවතුම් පැවතුම් පිළිබඳව යම් නොපැහැදිලිකමක් හෝ ශිල්පද පිළිබඳ වැටහීමක් නැතිකමක් හෝ කමඨහන් දීපයක පිළිබඳව විස්තරයක් හෝ මේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලදී අපි බලාපොරොත්තු වෙනවා කතා කරා. ඒ නැත්නම් ඔක්කොටම ආරාධනා කරනවා. ඊට අමතරව තමන් භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න ඒවට අපි කමඨා සුද්ධ කරනවා කියනවා. ධර්ම සාකච්ඡා කරනවා කියනවා. ඒවත් ඉදිරිපත් වෙනවා. ඉතින් එතකොට මෙතන මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්චි පරණ ඉෂන්වනේ දන්න අඳුර නැත්තෝ මේක දන්න දෙයක්. මම විශේෂයෙන් මතක් කරන්නේ අලුතෙන් ආපු අය සඳහා ඒ අතන්ත තියෙන ගැටලුවක් පිරිසුදු කර ගැනීමක් සඳහා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලින් දොර කවුලක් විවෘත කරලා දෙන්න. ඉතින් මේ වැඩ සාකහන තමයි පැයක පමණ කාලයක් අපි මේ ගත කරන වෙලාවේදී අර පරණ හිටපු අය නිසා සමහර ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අලුත් අයටත් ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සභාවාරයේ යන වෙලාවේදී අතුරු අතුරු ප්‍රශ්න පන්නගෙනවනම් ඒක ඉදිරිපත් කරන්නත් පුළුවන් සභාවට කෙලිම. එහෙම නැත්නම් ලිඛිතව දෙන්න පුළුවන්. ආර මං කලින් කිව්ව සත්කාරවල තියෙන අඩුපාඩු සම්බන්ධ කරගෙන. ඉතින් ඒකෙදී පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ නැති වුණාට මේක පස්සේ වාර්තාගත වෙලා අහන අයගේ සුභසිද්ධිය සඳහා ප්‍රශ්නයක් නගනවා නම් හෝ අතුරු ප්‍රශ්නකට උත්තරයක් දෙනවා නම් මෙහෙන් සපේන මයික්‍රොස් මයික්‍රොෆෝනේට කතා කරන්න. එතකොට ඒක වාර්තාගත විවිධ පිළිසිතු වෙනවා. නැත්නම් ප්‍රශ්න විතරයි ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ උත්තර විතරයි ඇහෙන්නේ. එතකොට වාර්තාවට හුම්කම් දෙන අයට අඩුපාඩුවක් හිටිනවා. ඒක නිසා කාට හරි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන කෙනා නම් අනන්‍යතාවය හෙලි වෙන්නේ නම ලියන්න ඕන කමක් නැහැ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. නමුත් අර මයික් එකට කතා කරන්න ගියාම කවුද පුද්ගලයා කියලාත් අහුවෙනවා. සමාජ සබකෝලෙත් තියෙනවා. ඒක නිසා සමහරුන්ගේ යම් ප්‍රමාණයකට ඒකට අකමැත්තක් ඇති. කෙසේ නමුත් අපි ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධ නොවන මේ පටිගත වෙච්ච දේවල් අහන අයගේ ඉල්ලීමක් වශයෙන් මෙතෙන්දී ඉදිරිපත් කරනවා. ඉතින් මේ ටික තමයි මම ආරම්භයේදී පටන් ගන්න වෙලාවේදී මතක් කරලා දෙන්න හිතාන හිටියේ. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ මම පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සතිವಾರයේ ලිඛිත ප්‍රශ්න වලින්. ඉතින් ඒ සඳහා දැනට ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න අපි ඍජු මහත්මයාගේ ඉල්ලා සිටිමු සභාවට එක එක ඉදිරිපත් කරන්නයි කියලා. අවසරයි පැහැදිලි කරන්න. ගර්ථ ස්වාමින් වහන්සේ භාවනාව ප්‍රගුණ කරමින් යන විට විපස්සනා ඥාන, අනුලෝම ඥාන මාර්ගඵලයට පැමිණ නිවන අවබෝධයෙන් දකි. එම අවස්ථාවේදී ඊටමත් හොඳින් සත්‍ය වශයෙන්ම නාමය හා රූපය අතර ඇති සම්බන්ධය කැඩී වෙන් වී සුන්නත් යාම අවබෝධයෙන්ම දකි. දෙවන, තුන්වෙනි, හතරවන මාර්ගඵල ලබන සෑම විටකදීම මේ සිදුවීම එසේම නැවත නැවත සිදුවිය යුතුය. නැතහොත් තමාගේ කෙලෙස් වල බලය අඩුවී ක්‍රමක්‍රමයෙන් සිත තව තවත් තැන්පත් වන්නේද? කරුණාකර මෙම අවස්ථාවන් පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ලෝක සත්‍ය වෙනුවෙන් ඔබ වහන්සේ විසින් කරනු ලබන ධර්ම සේවය ඉතාම ආගිය කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතන අතර අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. ප්‍රශ්නේ වර්ණ කියලා තියෙන විදිහට නිකන් හුදු මූලධර්මමය උනන්දුවකට කරන ප්‍රශ්නය. මම ඉතින් අර හාපුරා කියලා පටන් ගන්නකොට ප්‍රතික්ෂේප කරන්න උද නැති නිසා අදහස් ප්‍රකාශ කරනවා මේකට නෙමෙයි අපි මෙතන එකතු වෙලා තියෙන්නේ අර කලින් කිව් විදිහට මේ රකින්න සීල තමයි තේරෙනවද දීපු කමටහන් ටික තේරෙනවද ඒ වගේම මේ ජීන විවත්තාට වැඩ කරන්න යන්න පුළුවන්ද මොකද්ද මතුවෙන ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ රහතන් වහන්සේලා ඉඳලා පසීබුදු වෙනකොට මොකද වෙන්නේ පසීබුදු ජානවාදීලා සම්මා සම්බෝධියට මොකද වෙන්නේ කියන්නේ මේ ප්‍රශ්න අදාළ නැහැ මේක වෙන්නේ මේ 50 60ම ලන්දකට ඇදගෙන යනවා ඉලා ගහනකොට මට අයිල පටන් අරගත්තෙම මූලධර්ම ප්‍රශ්නකින් කරුණා කරලා මේ පැත්තට ගෙනියන්න එපා. පිරිස වෙනුවට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපා. Taman වෙනුවට ඕන නම් දහම් පාසල් ටීචර් කෙනෙක් හම්බෙලා අහගන්න. මේක මේ ඉබව ගණන තැනක් නෙවෙයි. අපි පුළුවන් තරම් වර්ණකා ගන්න හදන මේ සතිය කියන කපට තේරෙනවද? ඉතින් මේ සීල් රතත් රකින්නේ මොකටද? ඇයි මෙතන ඉන්නකොට මේ අපි තුතු වෙනගෙන බාපණයක් දාගෙන ඉන්නේ කියන එක අදාළයි. එහෙම නැතුව මේ ටිකින් ටිකට යන ප්‍රශ්න අබෞද්ධ හෝ පෞපිරණ ප්‍රශ්න නෙවෙයි. අපි මේ කරන්නේ බොහෝ කටුතු දේක ප්‍රායෝගික වැඩක්. මේ වෙලාවේදී මේ මූලධර්ම ප්‍රශ්න අදගෙන යන්න ගත්තොත් මේක ඉවරයක්ම වෙන්නේ නැහැ. ඒ නිසා මේක කොහොමද අදාළ වෙන්නේ කියලා කවුරුත් මට කියනවනේ. මේ දීපෙකනා කියනවනම් ස්වාමීන් වහන්සේ මම පළවෙනි මාර්ග ඥානය ලැබලා තියෙන්නේ. දෙවෙනි මාර්ග ඥානය සඳහා යනකොට මම අර පළවෙනි එකේදී නාම රූප දියල්ල අවබෝධ කරපු නිසා දෙවෙනි එකේදී තින් අවබෝධ කරන්නේ නැහැ නේ දැන් මම මොකද කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න අපිට ඒක අදාළයි. ඒක ඒතකොට සාකච්ඡා කරත හැකියි. කෙසේ නමුත් ඒක නම් ප්‍රශ්නේ දෙවෙනි එකේදී තියෙන තියෙන එකම තමයි. පළවෙනි මාර්ග ඥාන ලැබුවට පස්සේ දෙවෙනි එකේදීත් ඒක හරියට මේ මාර්ගකට වැදෙන යකඩ කෑල්ලක ඉස්සලා යකඩ කපලා බේස් එක ගාලා ඊට පස්සේ ඇන්ටි කොරොසිව් දෙක ගාලා තුන ගහනවා. ඉතින් ඒක පිට ඒක පිට තීත ගාගෙන ගාගෙන යනවා. ගාගෙන ගාගෙන යන්න යන්න ඒක හයිය වැඩි වෙනවා. බේස් එක ගානත් ඇති. නමුත් දෙක තුන ගහගෙන යනකොට ඒක අර මේ විදශීල් වෙනවා. එහෙම නැත්නම් පරිසරයට ඔරොත්තු දෙන ගතියක් එනවා. ඒ නිසා ඒකම රේන්ෆෝස් විල්ලක් වෙන්නේ. ඒ මම මේ අර ප්‍රශ්නිත කරු කිරීමක් වශයෙන් මේ මතක් කරන්නේ. කෙසේ නමුත් මෙන්න ප්‍රශ්න මම ටිකක් මන්දෝත්සාහී කරනවා. අදාළ ප්‍රශ්න විතරක් අහන්නේ කියලා තාම කරුණාවෙන් මතක් කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කරුණාවෙන් පහදා දෙන්න. ඒත් අරයගම නියුන් සහෝදරයෙක් අහන ප්‍රශ්නයක්. ඒක ඔව්ව තමයි අපි මේ බණීදී කතා කරන්නේ. ලහ ගහනකොට මට අයියලා ඔන්න පටන් අරගත්තා. මම මේ ළඟට ගියා මේ කොල්ගස්සෝ විතර. කී දහනම් වෙන්දා ඊටාම අමාරුවේ මට එන්නේ කියලා කිව්වේ යන ස්වාමීන් වහන්සේ කියලා තිබුණා මේ කට්ටියට මේ ධම්මජීව හැමතුරු ගන්නවා කර්මාකල පිස්සු ප්‍රශ්න අහන්න එපා. කවුරු හරි ඒකේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙල අහන්න කොච්චර අදාළ ප්‍රශ්න අහන්නේ කියලා. මම කිව්වා මට තාම බැරි වුණා නිස්සාරණ වනේ ඔතෙන්ද ගන්න කියලා. අහන්නෙම අර ප්‍රශ්නයි මේ ප්‍රශ්නයි ඔය කියන්නේ gedirin genaawu ප්‍රශ්නෝයි. ඔය එකක්වත් මෙහිදී ඔය කියන තීලයේ පිළිබඳ ප්‍රශ්නයක් හෝ මූලික කමටහන් පිළිබඳ ප්‍රශ්නයක් හෝ මෙදින්දී විවස්ථා ප්‍රශ්න නෙවෙයි. මේකට මම භාගයක් වැරදි කරා වැරදි කාර්යය මොකද ඉස්සර වගේ ප්‍රශ්නයක් ආවම මම පුළුවන් තරම් විස්තර කරනවා. ඉතින් ඔක්කොමලා ගෙදරින් එනකොට ප්‍රශ්න වැලියක් ලියාගෙන එන්නේ. ඉතින් මොනක්ක භාවනාවක් නැහැ. ඕව කල්පනා කර කර ඉන්නවා. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නේ ඉතාලම සාර්ථක විදිහට මම මග අරිනවා තුන්වෙනි ප්‍රශ්නට යනවා. පළවෙනි එකම හඳ නැති නිසා මම ටිකක් කතා කතා කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම ආයතනයේ ආධුනිකෙක් වෙමි. සක්මන් භාවනාව විනාඩි 10ක් කරගෙන යන විට සිත තැන්පත් වන බව හැඟේ. පරයන්කයට ගිය පසු මම දැන් මෙතන යයි තවරක් කියන විට සිත ඇතුළට පැමිණේ. ප්‍රාණයාමයේ නොබලවද සිත සංසුන් බව සංසුන් බව පිට යන හැකියාව අඩු බව වැටහේ. එම නිසා දැනෙනවා යයි සිතමින් චේතනාවලින් තොරව විනාඩි 10ක් පමණ යන විට මා ඉදිරියේ සම නැති උඩුකයක් වරණ තුලේ අවයවය පමණක් පෙනුනි. ඒ දෙස බලා සිටන විට ආපෝ තේජෝ වායෝ පඨවි වලින් දැනුණු දෙයක් බවද පිරිමියෙකුගේ හා කාන්තාවකගේ වෙනසක් නැති බවද විරුද්ධ ලිංගයන් එකිනෙකාට බැඳුණිවේ ඇයිදයි සිතිනි. ඒ දෙස බලා සිටන විට විනාඩි 10න් පමණ එය නොපෙනී ගියේය. මා නැවත මගේ ශරීරයේ දෙස බැලීමි. ඒ හිස් කුහරයක් බවද බොහෝ සෑහළු දෙයක් බවද වැටහුණි. ටික වේලාවකින් වරාගත විනාඩි 5කින් යන විට එතන කිසිවක් නැති බවද ඉන් ඉහළින් යමක් තිබෙන බව දුටිමි. ඒ සිතේයි සිටෙමි. එහි ලෝභ, ద్వේෂ, මෝහ ඇතයි සිටුනි. එය දෙස හොඳින් චේතනාවකින් තොරව මධ්‍යස්ථව බලා සිටිමි. එය ක්‍රමක්‍රමයෙන් නොපිනී ගිය බව දුටිමි. බලා සිටීමට දෙයක් නැති බැවින් නැවත සිරුර දෙස බැලීමට තැත් කළෙමි. එය හිස් බව දුටිමි. මා මේ මින් පෙර ආසාවත් පොතකින් කියවාද නැත. මම ගමන් කර ඇත්තේ වැරදි මාර්ගයකද? මම මීළඟට කුමක් කළ යුතුද? වරන් ඇතුලේ අවසාන භාගයේ සිත පිට නොගියේය. කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගරු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ආධුනික යෝගාවචරේ. මේකෙදී අතරම තමන්ට අදාළ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනේ. හොඳට සක්මන් කළා පරියන්ක කරලා ඒ දෙකේදීම වගේ මේ යෝගාවචරය බලාපොරොත්තු නැති තරම් වගේ ඉක්මනට හිත තැම්පත් වීමක් වෙලා ඊට පස්සේ ඒ කියන්නේ මෙතන හිත තැම්පත් වෙනවා කියනකොට කයේ තැම්පත් වීමක් අරමුණේ තැම්පත් වීමක් කියන තුනම නිකම්ම කෙරෙනවා. අරමුණ තැම්පත් වෙනකොට කයත් තැම්පත් වෙනවා හිතත් තැම්පත් වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය භාවනාවේ ඉදිරි ගමනට මංගල ලකුණක් වෙනවා. මේ විදිහට අර අරමුණ තැම්පත් වුණාට පස්සේ ඒ යෝගාවචරය වශයෙන් දත යුත්ත තමයි ඒ රූපය තැම්පත් වෙනකොට රූප සංඥාවල් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අර මනසේ තියෙන සේරම දේවල් බොක්කේ තියෙන දේවල් වමනේ කරා වගේ එළියට එන්න පටන් ගත්තාම ඉතින් යෝගාවචරය ඒව අවශ්‍යන්න ගත්තොත් කෙලෝරක් නැතුව අරගෙන යනවා. Taman දන්නවනම් මේ රූපේ ගෙවන් වේගන යනකොට සංඥා වගේක් එනවා මේව හිතලුවක් විතරයි එහෙම නැත්නම් මනෝ විකාරයක් විතරයි නැත්නම් බහුරූකෝලක් විතරයි මේව ඔක්කොම මාර බලවේග විතරයි කියලා ඒක දැක්කේ නැතෝ වගේ ඇහුන් නැතෝ වගේ ඉන්න එකයි කරන්න ඕනේ. නමුත් යෝගාවචරයට වෙන්නේ මේක දැක්කේ නැතුව ඉඳලා බලන්නේ මොකද්ද කියන ප්‍රශ්නක් එනවානේ. දැන් බලන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මොකක් හරි කියන දෙයක එල්ලෙන ස්වરૂපය තමයි හිතේ ඇති. ඒක තමයි මානසික මායාව. ඒක නිසා මනස විස්්‍රාම වෙන්න දෙන්නේ නැතුව විරාමයට යන්න දෙන්නේ නැතුව නිරෝධයට යන්න දෙන්නේ නැතුව මොනවා හරි මවල පෙන්නන එක මනසේ කරන මායාවේ ඒකට මේකට gediya පිටිම කාලා. ඉනේනේව ගණන් කරන මේ ගෑනු පිරිමි කය ගෑනු පිරිමි මොකටද ඇට්‍රැක්ෂන් එක කියලා හිතනවා ඒ ගෑනුන්ට ගෑනු ඇට්‍රැක්ට් කරලා වෙනම ලිංගික සම්බන්ධතාවයක් තියෙන්නේ පිරිමි පිරිමිට සම්බන්ධ වෙලා වෙනම ලිංගික සම්බන්ධතාවයක් තියෙන ආස කරන්න ඕන නම් වැලගිඩියක් හරි කපන්නේ ඒකේ දෙයක් නැහැ ඒ ගෑනු පිරිමි සම්බන්ධය විතරයි ස්වභාවික දේ බයිබලෙත් බැලුවොත් අපේ ත්‍රිපිටකය ගත්තත් කුරාණේ ගත්තත් ගොඩාක් නරක සම්බන්ධකම් තියෙනවා ගෑනු ගෑනුගේ එකක් තියෙනවා පිරිමි පිරිමි එකක් තියෙනවා ඉතින් මේව කල්පනා කරන්න ගියොත් jigatoම පයින් රිලොන්ට ඉනි මම බඳිනවා වගේ ඊට පස්සේ හිත වෙනමම පේනවා රාග ద్వේෂ මොහ ඔක්කොම පේනවා මේ තීරව මනසේ මායාව. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ නගන්න තියෙන්නේ මේව දැක්කා ඒක ඇත්තටම ගිහිල්ලා තියෙන දුර වැඩි නමුත් ඒකෙන් මේ මනෝ විකාරයකට හෝ මොකකටවත් පත් වෙලා නැහැ. නමුත් ඒ නිසා කියන්න තියෙන්නේ මේකට අහුණයි කියලා කියන්නේ මාය කියලා නෝ කාලා. දැන් අපි හිත ව්‍යවෘත කරගෙන ඉන්නවා මේ දැකපු දේ තෝරන්න හදනවා හීන විස්තර කරන්න හදනවා ඊට පස්සේ ඒ වගේ තියෙන නාම රූප බෙදන්න හදනවා ඒ වගේ තියෙන කෙලෙස් නිකලස් බෙදන්න හදනවා සමත විදර්ශනා බෙදන්න හදනවා මේ සේරම මාර ශේෂ්ත්‍රී කරන වැඩ තමන්ගේ ශේෂ්ත්‍රේ නම් කියන්නේ දැනගන්න ඕනේ මේ හිස්තැනට හිත කැමති නැහැ ඒකට මේ මායාව මනස කරන নানা ආකාර තොරංගෙහි කින්කලි සෙල්ලම් දක්වනකොට දන්නවනම් නිකමට හරි මම මේ හිතලා කියන්නේ මේ ටික ඔක්කොම මනෝ විකාර කියලා නැත්නම් රූප සංඥා කියලා බේරගන්න එකයි කරන්නේ. ඒකට අහන ප්‍රශ්නේ තමයි මම එනම් කොයිද හිත තියන්නේ කියලා. ඉතින් තියන තැනක් නැහැ. මොකද මේ වෙලාවේ සතිය පවතින්නේ අනිමිත්තේ. නිමිත්තක් නැති තැන ඒ ආර්ය ශ්‍රේෂ්ඨ තැන. නමුත් එතන ඉඳ දෙන්නේ නැතුව තමයි මේ බහුරූපෝලම් කරන්නේ. නානා රුදු වේසමවා මඟ අවුරුනවා. ඒ ඔක්කොගෙම නැකත් බලණ්ඩයි, කේන්දර බලණ්ඩයි, ඥානපිරික් බලණ්ඩයි ගියොත් ඉතින් මාර්යා බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වෙලා යෝගාවචර ලකෝ ව්‍යවෘත වීමක්, පටලවා ගැනීමක් වෙනවා. ඒ නිසා අනිත් දවසේ යනකොට හොඳට මතක කර තියානේ යන්න. තමන් අරමුණු කරන භාවනාව නැත්තම් භාවනා අරමුණු කරන අරමුණ තුනී වේගනේ යනකොට මනස යනවා හීනයක් සහ නැති නිින්ද සහ නිින්ද නැති කියන නිකන් මේ මත්විච්ච තත්වයකට. ඒ වෙලාවට ඒ ඇතුලේ තියෙන ගොජේ නිසා ඒ ගොජය වෙලාවක රූප වශයෙන් පේන, වෙලාවක ශබ්ද වශයෙන් යන, වෙලාවක ගඳ සුවඳ වශයෙන් දැනෙන, වෙලාවක රස වශයෙන් දැනෙන, වෙලාවක පහස වශයෙන් දැනෙන. ඇතුලේ ගොජයක් තියෙනවා ඒක හොඳටම තියෙනවා ඒ ගොජේ ඒ යෝගාචරයේ කර්මජ චිත්තජ උතුජ ආහාර හේතු නිසා මේක රූප වෙනවා මට සද්දයක් වගේ ඇහෙනවා. ගන්ධ රස පහදන මේ සියල්ලම මනෝ විකාර. මේ සියල්ලම ෂට මායාවී වංචක ගති තියෙන එක නකනවා. හරියට කමටහන සුද්ධ වෙලා දන්න කෙනා දැනගන්නවා මෙතනදී අර රූපේ ගෙවන් වෙනකොට තුවාලේ සනින්පිනකොට තුවාලේ තිබුණ තැන කැඩලා වගේ මේ රූප සංඥා එනවා මේක දැනගෙන දැක්කේ නැතුව වගේ ඇහුනේ නැතුව වගේ දැනුනේ නැතුව වගේ තමන්ට අර ඒ වෙනුවට ඉස්සරහට පේන්න තියෙන මේ හිස්තන එහෙම නැත්නම් නික්ලේශී తত্ত্বය නිර්මල తত্ত্বය එහෙම නැත්නම් භාවනා ප්‍රතිපදාවේ ඉදිරිය දකින්ද කිසිම කෙනෙකුට Tamange දැනුමින් කරන්න බෑ අනිවාර්යයෙන්ම කන ඉතින් ඒකට අපි කමට අංශුද්ධ කරන එකට ලැජ්ජා කරන්නේත් නෑ පහත් කළ සලක ගන්නෙත් නෑ මෙහෙම තමයි අපි ශ්‍රාවක වශයෙන් අපට තියෙන මේක වැරදි බව දැනගෙන නොකර සිටීමයි මොකද්ද වැරද්ද මේ රූපය ගෙවන් වෙනකොට අරමුණ ගෙවන් වෙනකොට පේන මේ මායා මායා වශයෙන් නොදැන ඒකේ නාම රූප බලන්න ගියොත් හේතුඵල ධර්ම බලන්න ගියොත් පොන්නනක බලන්න ගියොත් සමථ විපස්සනා බලන්න ගියොත් ඒ කියන්නේ දැනුම තියෙන කෙනා තමයි කන්නේ මේක අද්දාවන්තය බේරෙනවා ප්‍රඥාව තියෙන කෙනා කනවා පොතේ දැනුව තියෙන එක නම් පොතේ දැනුම මේකට දාගෙන කලවම් කරන්න පටන් ගන්නවා. ඉතින් ටික ටික තොරන් ගහලා කියනවා මේ මට කවදාකවත් නැති විදිහට ධර්ම ගැඹුරක් තේරෙනවා. එහෙම නැත්නම් අභිඥා පහළ වෙන වෙලාවට එහෙම නැත්නම් අඩු ගානේ පළවෙනි මාර්ගිකවත් පහළ නැතුව සෝ රහත් උනායි කියලා හිතෙනවා. ලොකු වැඩි ඇත්තමින්තර ආශිකට යනවා. ඒකට දඬුවම් කළ යුතු වරක් දන්නේ නෙවෙයි. ඒක අටුවාචාර්ය වහන්සේලා පෙන්නලා තියෙනවා මේක සිද්ධ වෙන්නේ හොඳ දක්ෂ යෝගාවචරයට. එයා මේ ශාසන ගමන කඩන්ඩ මේ කරන මරවුල දන්නේ නැත්නම් එයා දිගටම මායя දෙන රණු කාලා මම මට අභිඥා පහළලා තිනවා මට නාම රූප වැටෙනවා මට සංඛාර රූපේ කාටයිලා තිනවා මට දැන් උදේ අපේ වැටෙනවා කියලා ඉතින් අර ගෙදර භාවනා නොකර ඉන්න මිනිසුන් කණක් ඇහිලා ඉන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා ඒ කට්ටිය පාඩි කරලා බණ කියන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සු ඇඟට උණු වතුරක් කරනවා මේ පිස්සු ඇදලා ඇවිල්ලා කියලා භාවනා මධ්‍යස්ථානට කියලා. හැබැයි ශ්‍රාවකෙක් නෑනේ දැන් මේක කියලා දෙන්නේ. ඉතින් ශ්‍රාවකෙක් දෙන්න කියලා වාඩි කරවල අනුකූරක් පත්තු කරලා බණ කියන්න පටන් ගන්නවා. ඉතින් මේක වීඩුවක් කරගෙන මේක අපි උපහාසයට ලක් කරලා මාරු මාරය අපි මාරය අපට උප්පණ්ඩණය කරනවා. අපි හාස්‍යයට ලක් කරනවා. අපේ තියෙන මේ ප්‍රතිඵල අපේක්ෂා කරන ගතියෙන් නායෙන් අල්ලලා හොල්ලනා වගේ නාසනෝදාව හරකේ අපි වෙහෙස කරනවා. ඒ මොකද කමඨාන සුද්ධ වෙලා නිසා මාන්නේ නිසා තද ප්‍රතිඵල අපේක්ෂා කරන නිසා. නැත්නම් ඒක යෝගාවචරයට එහෙම කියලා වටන්න හොඳ නැහැ. මොකද දක්ෂ කෙනෙකුට විතරයි මෙතෙන්ද යන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂා කරගෙන යන්න මේම හොල්මනක් උප්පණ්ඩනයක් විහිළුවක් මෙතෙන් දිනනවා. ඒකක්වත් එකකටවත් උඩගිනි දෙන්න එපා. පයින් රේුන්ට ඉනිමම් බදින්න එපා. මේ නා රූප සංඥා ඕනම දෙයක් මේලා පේන්න පුළුවන්. දකින්නත් පුළුවන්, අහන්නත් පුළුවන්, ගන්ධ රස බලන්නත් පුළුවන්. ඒ සියල්ලම හීන ලෝකයක්. අහසට බැඳපු ඉනිමගක්, මෙරළ කරපු වැල්ලි වලින් හදපු මාලිගාවක් මේක දිගේ දුරට ගියාට දෙන්නට වෙන්නේ කරන්නේ. නිසා කෙටි උත්තරේ තියෙන්නේ මේ වෙලාවේදී ඇති වෙලා තියෙන මේ හිස්තන මේ ඔක්කොටම වැඩිය හොඳයි නිර්මල නිසා, නික්ලේශී නිසා, කෙලෙස් අඩු නිසා, ප්‍රතිපදාව නිසායි කියලා ඒකට ලෑස්තිලා යන්න මේ එන එකට වෛර කරන්න එපා එනවා. එනකොට ඒක ගා ගන්න නැතුව යන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. වාඩිලා කතා කරමු. අනන්ත අවසරයි මම මේ ප්‍රශ්න ඇසුවේ සාකච්ඡාවට අවශ්‍ය වෙන අශෝකයන් පිරුණා අහන්න මම ඇත්තට පොත්පත් කියවන්න වෙනා නම් වෛද්‍යවරයෙක්. වෛද්‍ය විතර පොත්පත් කියන જાතියක් නැහැ. ඒ නිසා නම් මන සම්බන්ධව කියවන්න පොඩ්ඩක් කෙනෙක් ඉන්නවා මට. ඒක නිසා. මට දැනගන්න සයින්හන්ස් ඇත්තෙම මම අර හිස්තැනට ආවම මම කුමක් කළ යුතුද කියලා මට පැහැදිලි මදි ඒක. මම ආවොත් හිස්තැනට කරදර කරනවා. මම මතු නැත්තම් සක්කාය දිට්ඨිය නැත්තම් හිස්තැන කියන ජොලියක්. එතන බලන් ඉන්න තියෙන සයන්හාන්ස. මට බලන් ඉන්න බෑ එතන. මම මම ඇවිල්ලානේ. නෑ මට තේන සයන්ස් කියන්නේ මං මම නෙමෙයි. කවුරු කියන්නේ. කලියුත් එක්ක මද්ද යෝගාවචරය ඊගාවට. ඔව් ඒක අපිට මේ ඇත්තටම ප්‍රශ්න නගරන අර ගන්නත් බෑ ව්‍යාකරණ අනුකූල අපිට කියත හැකි. භාවනාව හරියනවා. එතකොට මායя ඇවිල්ලා අපිට එක එක ගොඩ පෙරක දෝරුකම් දෙනවා. රූප පෙන්නලා, සද්ද අසලා, ගන්ධ රස බලලා, මේකේ නාම රූප බලපන්, මේකේ අනිත්‍ය දුක වනාතු බලපන්, මේකේ සමථ විගසනා බලපන්. ඒක නිසා දැනගන්න ඕනේ මෙයා මේ අර ඇතිතන සිට නැතිතනට යන ගමනේදී අතරවැදී තැම්බෙච්ච පිපිඤ්ඤ ගැලි වගේ දේවල් ගෙනත් දානවා. දන්න තැන ඉඳලා නොදන්න තැනට යනකොට දන්න දෙයට අදිනවා. ප්‍රකාශ කළ යුතු තැන කළ හැකි තැන ඉඳලා ප්‍රකාශ කරන බැරි තැනට යනකොට යා ප්‍රකාශ කරන දෙයට ඇදලා ගන්න. මේක තමයි මායя කියලා කියන්නේ නැත්නම් මේක තමයි අපි කියන්නේ මායාව කියලා. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූප ධර්ම ගැන බැලුවොත් බැලුවොත් රූප ධර්මයේ භාව ප්‍රඥාත්‍ය අභාමේ අෂ්ටි ප්‍රඥාති නැස්ති ප්‍රඥාති කියලා දෙකක් තියෙනවා. රූපයගේ ප්‍රකාශ අවස්ථාවක් තියෙනවා අප්‍රකාශිත අවස්ථාවක් තියෙනවා. ප්‍රකාශ අවස්ථාව තමයි පටවියාපෝ තේජු කියන්නේ. වාට එක එක හැඩතල තියෙනවා. අප්‍රකාශිකේ තමයි අවකාශය කියලා කියන්නේ. ඉතින් අපි උපදින මරණ යනකම් ඒක දකින්නේ නැහැ. අපි උපකරණ ඉඳුරන් ඒක හදන්න පැත්තට කියන්නේ අපි ඒක බයක් විදිහට සලකනවා, පාළුවක් විදිහට සලකනවා, තනි වුණා විදිහට සලකනවා, නිකමෙක් කියලා සලකනවා, මුස්පීන්තොක් කියලා සලකනවා. ඉතින් අපි ආගමික පැත්තෙන් ගියත්, ෆිසික්ස් පැත්තෙන් ගියත් ඒකට යන්නේ නැහැ. නමුත් බුදුජානකේ දෙකම කපලා අපි ගිනිනවා අවකාශයට. ඊට පස්සේ මායя ආයසරේ පට වියපෝතේජ වෙන්නලා නාම රූප වෙන්නලා යාරගේ බහුරු කොළම් පාන. ඒතුනර හිත අවකාශයට යනවා වෙනුවට මේකේ නටන්න කැමති. ඉතින් එතින්ද කමඨාන සුද්ධ වෙන්න සුද්ධ වෙන්නේ මොකද්ද? රූපයාගේ අභාව ප්‍රඥාත්‍ය 96ට වැඩි. භාව ප්‍රඥාත්‍ය 4ටත් වැඩි අඩුයි. නමුත් අර 104 තමයි අපි මුළු ජීවිතේම ගත කරලා දවල් තිස්සේ ලයිට් දාගෙන මේ බල බල ඉන්නේ. අන්ධකාරයට බය, වයසට යන්න බය, මරණයට බය මේ අභාව ප්‍රඥප්තියට තියෙන බය. බුදුජානනාදී කියනවා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්තිබීදීම අභාව ප්‍රඥප්තිය පුරුදු කරපන්. ඒක තමයි ලෝකේ කියන්නේ. ওই හිිත හතර තමයි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තියෙන්නේ. ඒ නිසා දැන් භාවනාව ගිහිල්ලා තියෙන මේ පැත්තට. යන්න හදනවා. යනකොට මාර්යා නානා ඍතු වේශමව ගෞරවනවා. තණ්හා සංදාර ගමනේ තණ්හා ආදා ක්ලේශ මානසේ. දැන් ওই පේන දේවා කියලා කියමුල කියද ජාතික හොයන්න ගත්තොත් මොකද වෙන්නේ? මට දැන් ඉදිරියට යන්න මට නෙමෙයි සාහනේ සුම්මණිකා හිටපන්. මොනවාක් නැති තැනට යන්න බයයි. ඒ බය නිසා නෙමෙයි ප්‍රශ්න මතුවෙන්නේ. කුතුහලය මතුවෙන්නේ. යමක් කිරීමේ නව නිර්මාණ ශිල්පයක් මතුවෙන්නේ. නිෂ්ප ඒකනේ අපි මෙතෙක් පුරුදු කරේ. දැන් ඒක ඇවිල්ලා අපිට අවශ්‍යනවා. කොහොම නිකන් ඉඳලා හරියන්නේ මොන හරි කරපන්. නිකන් ඉන්නවා කොහොම කොහොම හරි ආවල්ලාවන් පිස්සන් කියන නිකන් නම් ඉන්න දෙන්නේ. පෙඩි සිල්ල කියපේක මම තමයි මාරයක් කියන්නේ. අපි එතකොට මේ පේන දේ නාම රූප බලනවා. ඒකෙන් පේන්නේ අපේ හිත කෙලස් වලට ටෙන්ෂන් එකට, ෆ්‍රස්ට්‍රේෂන් එකට, වලියට කොච්චර කැමතිද කියලා. මේ හොඳටම තියෙනවා ආතතිය නැති. ඒක පේන්නේ නිකමෙක් වගේ. ඒක වෙන්නේ පාළු වෙලා වගේ. ඒක වෙන්නේ අතරමං වෙලා වගේ. ඒක වෙන්නේ මම යට කිසිම නෑ ස්කෝ කරන්න පුළුවන් දන. ඉතින් බුදුරජාණන් කියනවා ඒකටම පේන්න අරපයි. ඒකට හුරු කරපන්. හුරු කරලා බලනකොට විචික්ෂුණක් කියනවා ඕන කෙනෙක් කියනවා මේ ලෝකේ හැමතැනම තියෙන අවකාශය. අර පේන ආස්තික ප්‍රඥප්තිය අපි ලොකු කරගෙන ඒකේ නටනවා දවස පුරා. භාවනාවෙන් ඉදින් උටත් එක්ද මේ පුරුදු පුරුද්ද අපිව බයක් පීතිකාවක් එහෙම නැත්නම් අනුසරණ ගතියක් අනාථ ගතියක් වෙන්නලා භාවනා මධ්‍යස්ථාන දාලා යනවා. ගුරුවරයා මාරු කළ වෙන තැනකට යනවා. ඒ කමටහන් නැත්නම් වෙන කමටහනක් ඉල්ලනවා. මේ ඔක්කොම කරන්නේ අර රූපයගේ භාව ප්‍රඥප්තිල තියෙන දාශකම්. ඒකේ තියෙනට දීන ගතිය, බත් බැල ගතිය. මොකද ඒකේ විතරනේ අපේ නොලෙජ් එක හිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් මේක මනින්න හදන. එතකොට භාවනාවට කරන එකට කියන්න තියෙන්නේ ඔබ කියාගන්න බැරි තැනට හිස්තැනට මමයට රජකම් කරන්න බැරි තැනට අමෝරාවෙන් හරියට නිකන් ඉබ්බා තියර දාන්න හදනකොට ඇන්නේ වේ කිව්වා වගේ හිත කැමති නෑ යන්න. ලෑස්තිලා ගියොත් තේරෙනවා මෙච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී දොස්තර වෙලා හිටියත් දරුවෝ හිටියත් හිස්තැන මෙතනමයි. හිතන නැතිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ හිතනට වෛර කර. හිතනට බයයි. ඒකට කියන්නේ නියෝෆෝබියා කියලා. දන්නේ අපිට රජ කරතයි. අයියා වෙන්න පුළුවන් අක්කා වෙන්න පුළුවන්. හිතන්න ගියාම උහුලන්නේ. යන්න පුළුවන් කියලා හිතනද? මම ඇත්තෙන් මම දරුවසුන්ද නැහැ හස්බන්ඩ්යි කියලා තියෙන මට තනියෙන් ඉන්න ඕනේ කියලා. හිතේ තනියෙන් ඒ කියන්නේ මම තනියෙන් ඉන්න මං හරි ආසයි. මොන පුරුදු එනම් මේ මේකක් අග ගන්න ඔය ඔච්චර අර දිගේ පේන පේන අරමුණු දිහා බලලා ඕකේ. මොන ආසාවක්ද? බලමු දැන් මේක මේ ලනුව කෑවට පස්සේ බලමු කොහොමද ආසාව ඉෂ්ට කරගන්නේ. දැන් අපි යන ඊගා ප්‍රශ්නෙට. මම ආධුනික යෝගීෙක්. උඩමළුවේ උදේ ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරමින් භාවනා කළෙමි. සිත පිටත ශබ්ද වලද සිතුවිලි වලටද යොමු විය. නැවත අරමුණට යොමු විය. මම සිත පීතියේ හදවතේ කියා පෙර සිතා සිටීමේ. නමුත් දැන් සිත තන තන විසිරෙන බව මට දැනුනි. මේ නිසාද සිත රූපයට බෝධ ශබ්දයට යනුවෙන් පංච ඉන්ද්‍රයන් අරමුණු කිරීම කර්ණාවෙන් පහදා දෙන්න. තේරුණේ අවසාන වාක්‍ය දෙක නැවත කියන්න. මම සිත පිහිටි හදවතේ කියා පෙර සිතා සිටීමේ නමුත් දැන් සිත තන තන විසිරෙන බව මම මට දැනුනි. මේ නිසාද සිත රූපයේද මේද ශබ්දයේද යනුවෙන් පංචේන්ද්‍රයන් අරමුණු කිරීම කන්නාවෙන් පහදා දෙන්නේ. අන්ති වාක්‍යෙ පෙළගැහිලා නැහැ නේද? නිසාද සිත රූපයට මේද ශබ්දයට යනුවෙන් තමයි දෙලා තියෙන්නේ. තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ. ලිඛිත වචන ටිකෙන් නම් ප්‍රශ්නයක් මේ කියන්නේ දීගිත වචන ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් කරලා තිනවා මම අදහස එළියලා නැහැ. හිත හිතලා කියත නැහැ, ගෙස් කරලා කියත නැහැ. මොකද මේ භාවනාව අත්දැකීමක් බෙදා හදා ගන්න කරන උත්සාහයකට කරන අනුග්‍රහයක් වශයෙන් අපි හිතාන හිටියට මෙතන හිටපන් කියලා. ඒක සිල්වන්ත වුණත්, ඒක සමාධිය වුණත්, ඒක ප්‍රඥාව වුණත්, ඒක පින වුණත් හිත යන්නේ කක්කාවට තමයි. හිත යන්නේ ඒ පිසුත් නැනින්න කැමති නැහැ. මොනවා හරි අතීතයට යනවා අනාගතයට යනවා අතන යනවා මෙතන යනවා. ඉතින් ඒක තේරුම් ගන්නකොට අදහන්න අමාරුයි මෙච්චර ලස්සනට මේ කෙලස් නැති තැන එහෙම නැත්නම් මේ කරදර නැතන තියෙද්දි මේ හිතේ තියෙන මේ දක්ෂකම් කියලා කියන්නේ රූපෙට සද්දට ගන්ධයට රසයට ඇදෙනවා. ඉතින් ඒකෙදී රූප සද්ද ගන්ධ රස වලට ඇදීමට කියනවා රූපස්කන්ධයට ඇදෙනවා කියලා. එහෙම නැත්නම් වේදනා මේ සැප දුක් වේදනාවට ඇදෙනවා නම් එහෙම නැත්නම් මේ හිස්තැනේ ඉන්නකොට ඉස්සලගත ප්‍රශ්නේ හැටියට හිස්තැනේ ඉන්නකොට මහා අසහනයි. මොනවා හරි කරන්න හිතෙනවා. ඒ වෙනුවට මොනවා හරි සැප දුක් තියෙන සංඥා තියෙන දැනකට යන්න හදනවා. ඉතින් ඒකට වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ කරගන්නවා. ඒ ගතිය ඉතින් ඒක මූලධර්මයේ නෙවෙයි මෙතනදී වැදගත් වෙන්නේ තමන්ට භාවනාවේදී හම්බ වෙච්ච පළවෙනි ප්‍රතිඵලෙමේ ඒ මොකද්ද හිත යම් තැනක තියන්න ගියොත් එතන තියන්න බැරි බව තේරෙනවා. හිත යම් තැනක තියන්න උත්සාහ නොකරන කෙනාට ඒකවත් තේරෙන්නේ නැහැ. හැමතැනම ඇවිදින මනුස්සයට තේරෙන්නේ නැහැ මේ හිත පිට යනවා කියන කතාව. තේරෙන්නේ යම් වෙලාවක නික්ලේශු මධ්‍යස්ත වූ නිර්මල වූ තනක් පෙන්නලා ඒක සද්ධාවෙන් හේතු ගන්නලා ආකාර පරිවිතක්යෙන් ණය විපස්සනාමෙන් හේතු ගන්න මෙතන හිටපන් කියලා කිව්වට ඒ කෙනාට ඕන දෙ වෙන්නේ නැහැ. හිත අතන මෙතන පයින්නවා. ඉතින් පැනීම දැන් මේකේ කනගාටුවකට යන මේකද රූප උපාදාන කරනවා කියන සද්ද උපාදාන වේදනාව සංඥා උපාදාන කරන්න කියලා අහනවා ඒක ඕක කියන්න වෙනවා. මොකද ඒක නෙවෙයි උත්තරේ තියෙන්නේ. මේ බවවත් දන්නේ උඩමඩුවට ගිහලා බලපොහින්දා. ඔය වෙලාවට ගෙදර ඉඳලා ආපකකා හිටියනම් තෝසකකා හිටියනම් ඕක දන්නේ නැහැ. දැන් හම්බෙලා තියෙන මහන්සි වෙලා මගේ හිත නොසන්ඩාලයි කියලා දන්නේ. ඉතින් දැන් ඕක ගෙදර ගිහිල්ලා කීයක ගෙදර කට්ටිය මම උඩුමලට ගිහිල්ලා භාවනා කර ඕම් බලාපන් මගේ හිත නොසන්ඩාලගෙත ඒ මිනිස්සු කැවිත් ඕක ගෙදර හිටියනම් ඕකත් නැහැ හොඳට ඉන්න දැන් බලපන් නිසනවන්න ගිහිල්ලා නොසන්ඩාල හිතක් දැනගෙන ගෙදර ආවේ කියලා හිතෙනවා නමුත් සර්වඥාන්සේ පෙන්නන දේ තමයි දැන් Tamanට තේරෙනවා මේ හිත ආණ්ඩු මට්ටු කරන්න බෑ හිත මං කියන විදිහට වැඩ කරන්නේ නැහැ එයා වැඩ කරන්නේ කාගේදෝ න්‍යායපත්‍රයකට. ඒක තේරුම් ගන්න ආරණ්‍යගත වෙන්න ඕනේ, රුක්ක මූලගත වෙන්න ඕනේ, ශූන්‍යාකාරගත වෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, සිල් තුන් අතර ඉන්න ඕනේ, සුදුරිති අඳින්න ඕනේ, මල් පූජා කරන්න ඕනේ. හිත හැම දෙයකින්ම හදලා අනේ පුතේ, අනේ දුවේ, ඔබ මෙතන හිටපන්, මෙතන ඔබට අරසයි කියලා කිව්වට මේ හිතම අවලම් පට්ටවඳුරු දහපතුරා නොකෑමන හිතක්. ඒක දැනගන්න එක හොඳක්ද නරකක්ද කියලා ඇහුවොත් මොකද සබාව කියන්නේ? මගේ හිත අවලන් නොකෑමනා දහපතුරා පට්ටපඳුරු හිතක් කියලා දැනගන්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? මොකද කියන්නේ? ඉතින් ඕකනේ ගෙදර මිනිහ කියන්නේ ඕගලන්ට පිස්සු කියලා. මේ තමන්ට මේ කක්කාවක් තියෙන එක දැනගත්තම කක්කාව හොඳයි කියලා කියනවා. ඉතින් කිසි මිනිස්සු කියනවා ඔය ගෙදර ඉඳලා අප්පා කාලා ගෙදර හිටින්න ඕක නැහැනේ ඔය ප්‍රශ්නයක් නැහැනේ හරි පිරිසුදුයි කියලා හිතන. ඉතින් ඒ නිසා අපේ සාමාන්‍ය සම්මත ලෝකයේ ඩයග්නොසිස් එක වැරදි කියලා හිතන්නේ. රෝගයක් නිర్ణය කිරීම නරකක් කියලා අපි හිතන්නේ තියෙනවා. මෙතෙන් ආවට පේනවා රෝගයක් තිබිලා නිర్ణය නොකර ඉන්නවට වැඩිය හොඳයි. රෝග නිర్ణය කරන එක සාමාන්‍ය MBBS ડોක්ටර් කෙනෙකුට වැඩිය ස්පෙෂලිස්ට් වැඩියෙන් ගෙවන්නේ බෙහෙත් තුන්ඩුවට නෙවෙයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට නෙවෙයි ඩයග්නොසිස් වලට. MBBC යනට එච්චර දෙන එයා ලොකු රේන්ජ් එකක් කරන්නේ යට අල්ලන්න බෑ. නමුත් ස්පෙෂලිස්ට් කියාට පස්සේ ආගේ රේන්ජ් එකට ආවනම් එයා හරියටම දන්නවා. එයාට කොහොමවත් පැටියෙන් ගෙවන්න ඕන කන්සල්ටන්සි වලට. දොස්තර තමයි වැඩේ කරන්නේ. ස්පෙෂලිස්ට් තමයි ලෙඩේ අල්ලන්නේ බුදුරජාණන් වහන්සේ මේ හෙදකමයි වේදකමයි දෙකම කරනවා. මේ හෙදකම. ඔබ බලපන් ඔබ අපි ගෙවල් වලට ඉන්නකොට අපේ පුරුදු පරිසරය ඉන්නකොට අපි අයිය වෙලා නින්නේ හැම එකම දන්නවා මම තමයි අක්කා මම තමයි අයිය කියාගන්නේ. මෙතෙන්ට ආපුවම ඔබට හිත කියන තැනක හිටින්නෙත් නෑ, වචනේ කියන තැනක හිටින්නෙත් නෑ, කය හිත තැනක හිටින්නෙත් නෑ. ඔබ නිකම්ම නිකන් හැරදීක් හැරලා හලලා දාපු ගැරන්ඩියක් හැරලා දාපු හැවක් වගේ. ඔබට හිතවත් එක තැනක තියාගෙන බෑ. ඉතින් හරි ඉච්ඡා බංගතයකටපත් වෙනවා. ඒකයි සරුවචන්ද කියන්නේ උද සද්ධාවක පිහිටෝබන් හොඳ සීලයක් තියාගනි. හොඳ සත්‍ය කිනර බලපන් ඔය මම මට හිත තියාගන්න බෑ කොට අපි ශ්‍රද්ධාව කැඩෙන්න ඕන කම නැහැ නේ. සීල කැඩෙන්න ඕන කම නැහැ නේ. සතිය කැඩෙන්න ඕන කම නැහැ නේ. ඒ තියෙද්දි ශ්‍රද්ධාවයි සීලයයි සතියයි තියාගෙන ඉන්නකන නිවනට බොහොම කිට්ටුයි. මොකද යා රෝග නිర్ణය කරලා තියෙන දැන් ඉතින් ප්‍රෙස්ක්‍රයිබ් කරන එක විතරයි තියෙන බෙහෙත. ලෙඩ යනවා ගත්තා නම් බෙහෙත ඉවර. ලෙඩ ඉවරයි. නිසා මේ පළවෙනියම තේරලා තියෙන ප්‍රතිපලේ භාවනාවේදී තමන්ට තමන්ගේ හිත ආණ්ඩුමට්ටු කරන්න බෑ, පාලනය කරන්න බෑ. ඉතින් වෙන්නේ සාමාන්‍ය පශ්චාත්තාප වෙනවා. ඒ පශ්චාත්තාප වෙන එකට අසපුරුෂය කියලා බුදුහාමුදුරු කියනවා. පශ්චාත්තාප නොවි සතිය සීලය සද්ධාව නඩත්තු කරන කියන සත්පුරුෂය කියලා. එයාට බුදුරජාණන් වහන්සේ දෙනවා දිග වැඩ ලයිස්තුවක්. එහෙම නැත්නම් බෙහෙත් තුඩුවක්. මෙන්න මේක කරපම් බලපම් ඕක අඩු කරලා දෙන්නම් කියලා. ඒ නිසා මේක මේ හිත පිට යනවා කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ඒකවත් දන්නේ භාවනා කරන් යන කෙනා විතරයි. නැත්තම් එයා ගෙදර හිටියා නම් අප්පකක බුදිය ගත්තා නම් හිත පිට යන බවක්වත් දන්නේ නැහැ. ඒ නිසා මේ යන තැනින් මගේ මගේ හිත යන්නේ රූපයකටද වේදනාවකටද සංඥා අඳුර ගැනීම වලටද එතන මේක වෙනස් කරන්න මම කරන ආලවට්ටම් වලටද කියන එකෙන් යාගේ චරිත කියන්න පුළුවන්. මම නැවතත් කියනවා අරමුණට හිත ගියාට චරිත කියන්න බෑ. අරමුණට හිත යන්න හදනකොට දඟලන පිට යන තාලෙන් කියතෑකි මමත් නොදන්න මගේ යටි හිත වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ වැඩේට කියන්නේ අපේ යටි හිතට උමග කපා ගන්නවා කියලා. එතකොට අහණේ කරනට තේරෙනවා මෙයාගේ උමග කැපිලා තියෙන රූපේ පැත්තට, වේදනා පැත්තට, සංඥා පැත්තට, සංස්කාර පැත්තට, විඥාන පැත්තට. එතන මෙයාගේ උමක කැපිලා තියෙන තණ්හාව පැත්තට, ද්වේෂය පැත්තට, නිදිමත පැත්තට කියලා. ඒ කෙනාටමත් පහු වෙනකොට තේරෙනවා මේ අරමුණ පෙන්නලා පිරිසුදු තැන පෙන්නලා පිට පණින පැනිල්ලෙන් පේනවා මේ මොකාටද කේල් ගහ ගන්න දෙන්නේ, පොල් ගහ ගන්න දෙන්නේ. ඒකට උඟ දෙනෙක් බයයි. ඒ තමන්ගේ ප්‍රകൃතිය දකින්නට හරි බයයි මොකද අපි ඇඳගෙන ජීවත් වෙන්නේ ලෝකේ. අපි ළඟ කිසි වැරද්දක් නැහැ. අපි ඔක්කොම අනුන්ටත් පාර පෙන්නගෙන යන අයියලා අක්කලා වෙලා නින්නේ. මෙතෙන් ආවට පස්සේ කටේ තියෙන නිරි වන්දන හරි වන්දන පුරා පල්ලෙන් බහිනෝ කියලා හරි වන්දන ටික ඔක්කොම නිස්සන්වනේ යදී හරිම පූජා භූමියක් ඔක්කොම හරි වන්දන මේකේ තියෙනවා. හැම කෙනාම මෙතෙන්ට එන කෙනා තමන්ගේ හරි වන්දන ටික මෙහි තියලා යනවා. අපිට ඕනතන පූජා භූමියක් බවට පත් කරන්න ඕන නම් තමන්ගේ කෙලස් ටික හැලෙන්න හරි. එතන පූජා භූමිය. බුදුන්වහන්සේ දේශනා කරන පැවිදි වුණා නම් සෝවාන් වුණා නම් රහත් වුණා නම් ඒවා පූජා භූමි බවට පත් වෙනවා. මොකද ඔබ එතනදී සෑහෙන කෙලස් ප්‍රමාණයක් එතන අතාරිනවා. ඇත්තම කියනවා පූජා භූමිය කෙලසෙනවා. නමුත් ඒක පූජා භූමියක් වඩපත් වෙන්නේ කෙලස් හැරෙනකොට. ඉතින් සමේක මේ රූපද වේදනාද සංඥා සංඛාර කියන එක නෙවෙයි. හොඳට මතක තියාගන්න යොමු කෙරුවොත් යම් කිසි දෙයකට ඒ කිනාට විතරක් තේරෙනවා හිත කොච්චර අවලන්ද කියලා. කොච්චර අසමජ්ජාසිත කියලා. කොච්චර අශික්ෂිතද කියලා. මෙච්චර පිරිසුදු නික්ලේශිතන තියෙද්දි මේවට දුවන හැටි දැකලත් සද්ධාව කඩාගත්තේ නැත්නම් ඒක දැකලත් සීලය කඩාගත්තේ නැත්නම් ඒක දැකලත් සතිය කඩාගත්තේ නැත්නම් නිවනට ඉතාම කිට්ටුයි. පශ්චාත්තාප වුණොත් සද්ධාව කඩාගත්තොත් මේ සීල දෝෂයක් අපේම කියලා හිතුවොත් අසත්පුරුෂයි. අසත් ධර්මයක් වෙනවා. ඒ නිසා මේ වෙලාව ගන්න ධර්ම සාකච්ඡා කරන්න මේවා දැක්කට සීලේ කැඩීමක් වෙන්නේ නැහැ කියලා හිතා ගන්න සද්ධාවේ අඩු කරගන්න එපා. සතිය අඩු කරගන්න එපා. මේ සතියේ ශ්‍රද්ධාවේ ප්‍රතිඵලයක් වශයෙන් දැනගෙන ඉදිරියට යනකොට හරියටම Tamanne කියන්න පුළුවන් මගේ හිතට විචිතුරක් අරමුණක් දීපුවාම පණින්නෙම රූපෙට, පණින්නෙම වේදනාවට, පණින්නෙම සංඥාට කියලා මම කියන්නේ කවුද? මමයා කවුද කියන එකේ කේන්දරේ බල්ලා කියනවා වගේ කියනවා. ඒ නිසා ධෛර්යමත් වෙලා දිගට භාවනා කරන්න කියලා කියනවා. ගානේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පය තැබීමේදී විලුඹ මැද හා ඇඟිලි වශයෙන් මුලමැද අග දැකීම නිවැරදිදයි පහදා දෙන ලෙස ගෞරවණීයලා සිටිමි. ත්වන් සරණයි. මේ සිද්ධියක ආස්වාස් ප්‍රසආසේ වේවා පිම්බි මහැකිලින් වේවා වම දකුණ වේවා මේ මුලමැද අග දැකීම ලක්ෂ විදිහකට කියන්න එක එක එක විදිහ වලට කියන්න පුළුවන්. ඒ නිසා මේකත් එක ක්‍රමයක්. හැබැයි මේ මේ මුලමඳක බලන්න හදනවා කියලා කියන්නේ උඟක් ඉස්සරහට ගිය ක්‍රමයක්. Tamanට මුලමඳක නොපෙනුනත් ඊටම සරලව කියන්න පුළුවන්. මේ තක්මන් කරන වෙලාවේ හොඳයි සක්මන් පිළිබඳ ප්‍රශ්න මතු කරන එක නැත්නම් අදහස් ප්‍රකාශ කරන එක. සක්මන් කරන වෙලාවේ Tamanට තේරෙනවනම් මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියලා. ඕක තමයි සක්මන් ඉච්චරයි. ඒ හොඳට ඕම ඇති. මම හිතගෙන නෙවෙයි මම හිතගෙන නෙවෙයි මම බුදියගෙන නෙවෙයි මම දැන් ඉන්නේ සක්මන කියලා දන්නවනම් ලකුණු ඔක්කොම ලැබිලා ඉවරයි. ඕන වෙලාවක හිත පිට ගියොත් ඕන වෙලාවක හිත අවුලුනොත් බලන්න මම ඇවිදින බව දන්නවනම් ඒකට හිත ගන්න පුළුවන් නම් ආයශරයක් මම ආරක්ෂක තැනක ඉන්නේ. ඊට පස්සේ අහන්න පුළුවන් හිතෙන් ඒක තව විමසුන්න ඕනේ. එහෙම නැත්නම් විචාර බුද්ධිය දාලා මේ ඉඳගෙන නෙවෙයි මම ඇවිදින්මින් ඉන්න බාට තියෙන අත්දැකීම මොකක්ද කියන්නේ. දැන් මේ මට ලැබෙන අත්දැකීම ඉඳ ගැනීමක් නෙවෙයි. සිටගෙන සිටීමක් නෙවෙයි. නිදාගෙන සිටීම නෙවෙයි. මොකද්ද? ඇයි මම කොහොමද දන්නේ මේක සක්මන් කරනවා? අන්න එතකොට තේරෙන්නේ මේ ඉඳගෙන හිටියානම් හිටගෙන හිටියානම් වගේ නෙමෙයි කකුල කෙටි කෙටි වමෙන් දකුණට මාරු වෙනවා. ඒක අර පළවෙනි මම ඉඳගෙන නැහැ හිටගෙන නැහැ බුදියගෙන නැහැ සක්මන් කරනවා කියන අත්දැකීමට අමතර තොරතුරක් එනවා. ඒකට වම තියෙන වාරයක් පාස දකුණ තියෙන වාරයක් පාස Taman දන්නවා මම සක්මනේ ඉන්නේ සතිය තියෙනවා. ඊට පස්සේ මේ වම කියන එකේ වම දකුණ ගන්නකොට කියතයි දැන් වම තියෙනකොට ඉඳගෙනත් නෙමෙයි හිටගෙනත් නෙමෙයි බුදියගෙනත් නෙමෙයි දකුණත් නෙමෙයි කියලා තේරෙනවා. එච්චරයි. දැන් මේ වම. ඊට පස්සේ දකුණට යනකොට දෙනවා මම හිතගෙනත් නෙවෙයි ඉඳගෙනත් නෙවෙයි බුදියාගෙනත් නෙවෙයි වමත් නෙවෙයි. දැන් එතකොට අහන්න පුළුවන් ඔබ කොහොමද දන්නේ මේ දකුණමයි වම නෙවෙයි කියලා. අන්න ඒකට සපෙලා උත්තර කියන්න වෙනවා. මේ වම නෙවෙයි මේ දකුණ කොහොමද බලලා නෙවෙයි දැනෙන්නේ කොහොමද? කට උත්තර නැතුව යනවා. කට උත්තර නැහැ. ඊට පස්සේ තමයි කියන්නේ මේ දකුණ කියලා ඇල්ලුවයි කියලා කියමු. සමහර දකුණෙන් ඇවිදින්න, සමහර වමෙන් ඇවිදින්න. ඒක සාමාන්‍ය ඕන කෙනෙක්ගේ හැටියක්. අපි වම් අතයි දකුණු අතයි පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම එක අතක් ඉස්සර වෙන්න වගේ කකුලෙත් ඒ වගේ තියෙනවා. ඒක ඇල්ලුවාට පස්සේ අපි තමයි දකුණෙන් ඇවිදින මිනිහෙක් කියලා. දකුණ තියෙනකොට යාට හිතයි දකුණ මේ තියෙනම මේ ඔසවනව යවනවා එතකොට මේ ඔසවනවා යවනවා තියෙනකොට ඔසවනවා කියන එක යවනව නෙමෙයි කියලා කොහොමද ඔබ දන්නේ? ඔසවනවා කියන එක තියෙනව නෙවෙයි කියලා කොහොමද දන්නේ? දැන් යමන වෙලාව කොහොමද අත්දකින්නේ මේක ඔසවන නෙවෙයි තියෙනව නෙවෙයි තියෙනව නෙවෙයි කිය. කොහොමද තියෙන වෙලාවේ දැන් ඔසවන නෙවෙයි යවනව නෙවෙයි කියලා දිගටම ওই ප්‍රශ්නාවලිය මේක මේ විභජ්‍යතා විභජ්‍ය වාදේ කියලා කියනවා විමසුන් නුවණ කියලා කියනවා මේකට විචාර බුද්ධිය කියලා කියනවා මීමන්සා නුවණ කියලා කියනවා එහෙම නැත්නම් මේකට ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා කියනවා එකින් එකට යනවා මිසක පටන් ගන්නකොට පටන් ගන්නකොට මුලැඳක බලන්න ගියොත් ඇවිලේ අවුල් වෙනවා එනේන දාලෙට තමයි ප්‍රශ්න නගාගෙන නගාගෙන නගාගෙන සිවුම් සිවුම් සිවුම් කරගෙන යන්නේ. ඉතින් ඔසවන යවන තබන කියන්නේ කොළමැදක බැලීම. විලම්භ තියනවා මැද තියනවා ඇඟිලි තියනවා කියන්නේ දේශයන මොළමැදක බැලිලා. ඒ විදිහට ඕන පැතිකඩක් ඒක ගන්න පුළුවන්. නමුත් ඉදිරිපත් කරන ස්වරූපය අර මුල් මුල් ටික පදනම නැතුව පටන් ගන්නකොට මුලමැදක බලන්න හදනවා කියලා කියන්නේ ඒකෙච්චර ප්‍රායෝගික නෑ අනුපූර්ව පිළිගලට යන්නේ නැහැ. ඒක මම මේ ඇදලා මතු කරන්නේ අනික් අයටත් තේරුම් අරගන්න මුලැමැදාක බලනවයි කියලා කියන්නේ සක්මන් කරන බව හොඳට තේරිලා මේ වම දකුණ වශයෙන් තේරිලා මේ වම කියන එක දකුණ නෙවෙයි බව හොඳටම දැනගත්තට පස්සේ වමේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා ඊට පස්සේ ඔසවනවා කියන එක ඒකෙත් මුලැමැදාක තියෙනවා ඊට පස්සේ කැඩි කැඩි කැඩි ඒ තියෙන ස්ලයිසිං ඔෆ් ටයිම් කාලේ තාම තුනී පතුරට ගහගෙන ගහගෙන යනකොට මොන ක්‍රියාවෙත් ධර්මතාවය එකයි සමස්තය වශයෙන් ගුණ වශයෙන් gediy වශයෙන් බලට වෙනස් වුණාට මුලැමැදාකට වශයෙන් ගිහිල්ලා අත ඊස්වත් අත නැමුවත් කකුල තිබ්බත් ඒ හැම වෙලාවෙදීම සිදුවෙන දේවල් තාම තුනී කුඩා කාලාංශුවට දාලා කාලයේ අංශුවට දාලා බැලුවොත් මේකේ තියෙන දිග්ගටම ක්‍රියාවලියක් විතරයි. දිගට යන මේ මැසි කුදියක් ඇවිසිලා වගේ වතුර කුජේ දාන වෙලා වගේ පේට පටන් ගන්නවා. ඒ නිසා ප්‍රශ්නෙට උත්තර දෙනවා විනෝට මං කිව්වේ ටිකක් අර විස්තරාත්මක ඉදිරිපත් කරා. ඒ නිසා සක්මන් කරනකොට ඉස්සරහා ප්‍රශ්න අහන කෙනෙක් හොඳට මතක තියානින්න සක්මණේ උංගාවක් විස්තර යනවට වැඩිය මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් හිතගෙන නෙවෙයි කියලා දන්නවනම් බුද්ධියගෙන නෙවෙයි මම මේ සක්මනේ කියලා දන්නවනම් ලොකු දෙයක් ඒක මතක තියාගෙන බැයීම වගේ පවත්තන්න ඉතුරුට එතකොට ඉතුරු තොරතුරු ඉබේම එන්න පටන් ගන්නවා. බමුණන් ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ආරම්භ කර සිත ආශ්වාස අරමුණට යොමු වී මද වේලාවකින් නිදිමත ගතිය ඇති වේ. මේ වළක්වා ගන්නේ කෙසේද? ඉතින් මේක තොරතුරු මදි. එතකොට මේ අරමුණේ මෙහෙම මේ මේ තොරතුරට මේකට අදාළ තොරතුරු එකතු කරන්න මෙන්න එම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ ලියන එකන උත්තර දෙන්න කැමති නම් නින්දට යන්නේ ආනාපානය හරහද නැවත නැගිටින්නේ ආනාපානයටද එහෙම නැත්නම් නින්දට යන්න ඉස්සර වෙලා ආනාපානෙන් හිත පිට ගිහිල්ලා නිින්දෙන් අවදි වෙන්නේ නන්නත්තර අරමුණ වලටද කියන එක පොඩ්ඩක් මේ ප්‍රශ්න ලියපු එකන පහදලා උත්තර දෙන්න පුළුවන් නම් දීර්ඝ ගමනක් යන්න තොරතුරු ලැබෙනවා. කැමැතිද මන් දන්නේ මේ මේ ප්‍රශ්නේ ආපු එකන උත්තර දෙන්න. ආනාපාන අරමුණ සිත අරගෙන ඒකෙන් සිත පිට ගිහිල්ලා වගේ තමයි හිතට යන්නේ. එතකොට හිත නැගිට්ටට පස්සේ ඒ නිින්දින් වගේ නැගිට්ටට පස්සේ නැගිටින්නේ ආනාපානෙද වෙන අරමුණකටද? වෙන අරමුණ. ඒක නැවත සැරයක් හොඳට බලන්න භාවනාවේදී භාවනාවේ දියුණුවක් දක්වමින් හිත සැඟවි ගැනීමක් කියලා එකක් කරනවා ලීන භාවයටපත් වෙනවා කියලා ඒක භාවනාවේ දියුණු අංකයක් ඒක යන්නේ ආනපානිය හරහා ගැස්සිලා අවදි වෙන්නේ ආනාපානයටමයි එහෙමනම් ඒක රාගය සහ ద్వේෂය අඩු වෙච්ච බවට ලකුණක් එන්නේ හිත පිට ගිහිල්ලා වෙන වෙන වල අරමුණු කර නන්නත්තර අරමුණට ගිහිල්ලා එහෙන් ගිහිල්ලා හිත නින්දට වැටෙනවා කියනවනම් තමයි චීන මිද්දේ කියන නීවරණය වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක වෙන් කරලා කියන්නේ නැතුව මොන උපදේශය දුන්නත් පටලවා ගන්න. ඒ නිසා යෝගාවචරය නැවතරයක් බලන්න ඕනේ. හැම වෙලාවෙම බලන්න බෑ. බලන බොහෝ වෙලාවල් වල තමයි තේරෙන්නේ බලාගෙන ඉන්න අරමුණ හරහාම ගිහිල්ලා හිත සීතල වෙලා සැඟවි ගැනීමක් වෙනවද? නැත්නම් හිත පෙන අරමුණකට ගිහිල්ලා එයි නින්දට වැටෙනවාද කියන්නේ. ඒ නිසා යන්නේ ආනපන හරහා නෙවෙයි නම් නැගිටින්නෙත් ආනපන හරහා නෙවෙයි නම් අපි කියනවා තීන මිද්දී කියලා. කියන්නේ කෙලස් නින්දා. යන්නේ ආනපන හරයන ආයෙත් නැගිටින්නෙත් ආනපනයටම නම් ඒක හිත ලීන භාවයටපත් වීම සංගවි ගැනීමක්. ඒ කියන්නේ හිතේ රාග ద్వේෂ අඩුවීමක්. ඉතින් දැන් දීපු උත්තරයට දෙන්න තියෙන උත්තරේ කමඨහන තමයි සුද්ධ කිරීම තමයි අරමුණෙන් පිට ගිහිල්ලා නින්දට වැටිලා නැගිටින්නේ අරමුණෙන් පිට එකක් නම් මෙනෙහි කිරීම වෙලා නැහැ. මෙනෙහි කිරීම වුණා නම් ඕක වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ඍජු උත්තරයක් තියෙනවා. ඊට පස්සේ මේ ලීදී දන්න කෙනා මේ මට වෙනවයි කියලා දන්න කෙනා තමන් භාවනා කරනකොට ආස්වාස් ප්‍රස්වාස ධ්‍යානම් බලන්නේ මම හිතලා කියන්නේ ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හෝ ආස්වාස් ප්‍රස්වාස කියලා හෝ ගන්නවා හෙලනවා කියන ඕ මෙනෙහි කරන්නේ. එතකොට හිත පිට යන්නත් බෑ. අන්තික එහෙම ක්‍රියාශක්තියක් හිතේ තියෙනකොට නිින්ද යන්නේ නැහැ. හැබැයි ඕක කරත් නිින්ද යනවා. අරමුණ දිගියම ගිහලා අරමුණේ හිත හැංගවි ගන්නවා. ඒක ඊට වැඩි ටිකක් assume හැබැයි හොඳ පැත්තක්. ඒකෙදි කියන්න තියෙන්නේ හිත අවදියෙන් තියෙන රාගේ ද්වේෂේ තියෙන වෙලාව විතරයි. අපි පිප්පිලා උද්ද වැඩිලා ඉන්නේ දිලිසෙන රාගෙට. දිලිසෙන ද්වේෂයට. මේ දෙක නැහැ නේ බබා දොයි. කොහොම නෙවෙයි සක්මණේ දිනින් යන්නේ. සක්මණේදි මෙහෙම වෙන වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පේන තියෙන අර මේක අවශ්‍යකන තියාගෙන ඉන්න පුළුවන් දැවෙන රාගයක් නැහැ. දැවෙන ද්වේෂයක් නැත්තම් නිකම්ම ගින්නේ අලු බහිනා වගේ අලුවට ගින්දර එකතු වෙලා පිටින් අලු ටික විතරයි ඉතුරු ඒක කෙලෙස් ජයගත්ත බවට ලකුණ. සංග අංග සම්පූර්ණ නෙවෙයි. කෙලෙස් මැඩගත්ත බවට ලකුණ. ඒක පුරුදු කරලා ගන්න ඕනේ. මේක නම් මෙනේ කරලා මෙනෙහි කිරීම හරහා වීර්ය ඇති කිරීමෙන් කඩන්න ඕනේ. මම විවෘතව තියෙන උත්තරේ තමන් බලන්න නැවත නැවත බලනකොට ආනාපානිය හරහාම යනවනම් උදුවට බලන්න ආනාපානිය සිටීම නිසා රාගය සහ ද්වේෂය තමන් හිතනවට විවේකයෙන් අඩුවීමේ හිත සංගවිය හිත හැංගී ගන්නවා. ගිනි පුපුරු අලුයට හැංගුණා වගේ. තීන මිද්දේ කියන නීවරණේ නම් තමන් අතේ දෝෂේ තමන් මෙනෙහි කරලා නැහැ. ඒකට මෙනෙහි කිරීම කරන්න. දැන් අපි යනවා ඊගා ප්‍රශ්න. ධර්ෂාමින් වහන්සේ තද නිදිමතක් දැනෙන විට කුමක් කළ යුතුද? ස්පර්ශය මෙනෙහි කරමින් සිටන විට එයද නොදැනී නොදැනී ශරීරද නොදැනී යන විට කුමක් කළ යුතුද? මේ පළවෙනි ප්‍රශ්නේ නම් බුදිය ගන්න කියන එක තමයි කියන්නේ. දෙච්ච වෙන මොනවා කියන්නේ? හොඳ තද නිරවන බුදිය ගන්න. මෙව නෙමෙයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ මේ පරියංග භාවනා මම මේ අර භාවනා කරන්නේ. එතකොට මේ වෙනවා කිව්වනම් මට හිතා ගන්න පුළුවන් මේ අහන ප්‍රශ්නේ. ඉතින් දඩස් ගාලා කියලා දොස්නේ ජීවිත මම මොකද බුද්ධියපම් වෙන මොනවා කියන්නේ. ඉතින් කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවන්නේ මේ විස්තර දෙන්න මට මේ පරියංගයේද වෙන්නේ මොකද්ද කරව භාවනාව කොච්චර වෙලා කෙරුවටද මේක වෙනවද කියනවනම් අන්න ඒකට අපිට හිතා ගන්න පුළුවන් මේ කොයි පාරේ ගිහිල්ලා මොකක් වෙලාද කියලා. ඒ නිසා මම මට නම් අහනවා මම. ඒ මගේ යුතුයකට මම අහනවා මේ කවුද මේ ප්‍රශ්නේ විතරයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් මාර බැන බින්ද ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒත් මකම නැහැ ඉතින් අය මගේ කට හොඳ නැහැ ඒක ප්‍රශ්න නැහැ. මේ ප්‍රශ්න ලියපේ එක නම් කැමැතිද කියන්නේ මේ භක්මන් කරනකොටද වැසිකිලි ඉඳගෙන ඉන්නකොටද පර්යංකේ ඉන්නකොටද මේක වෙලා තියෙන්නේ කියලා කියනවනම් විස්තරේ අපිට පුළුවන් විග්‍රහ කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ පෙර කියලා දවකට මට මේ අවස්ථාව දෙකටම හොයවිල කළා විනාඩක මම එළඹා ගන්න ඉස්සෙල්ලා ඇහෙන්නේ ඇහෙන්නේ පොතකට සෝසෝ බලපෑ සතේ නඩනේ මොකට හොයන්න මට එන්නේ දැන් පස්සේ අපෝ වෙනවා තමයි ආයෙම නඩා ගන්න රැට ඔය අරහන සෝසෝ මම භාවනා කර කර යනකොට අරම පිටපැන්දා වගේ මමත් මට නිදපත එළවෙන්න දෙකයි අධික නින්දකට වැටෙන වෙලාවලත් තියෙනවා. ඒකට කියන්න පුළුවන්ද මට තද නිදිමතක් තියෙනවා කියලා නැත්නම් නින්දට ගියයි කියලා කියන්න පුළුවන්. මට නිදිමතක් තියෙනවා කියන්නේ මට නින්දට ආසාවක් තියෙනවා. මේ කියලා තියෙන්නේ නින්දට ගිහිල්ලා ඇවිල්ලා තද නින්දක හිටියා වගේ දැනෙනවයි කියන්නේ. කාටද කොයි එකද ඇත්ත? ස්වාමීන් වහන්සේ දැන් භාවනා කර කර යනකොටම නතරට මට නොදැනී ගිය වෙලාවල් තියෙනවා. ඒ ඇරුණාම මේ මට දැනෙන වෙහසත් එක්ක නතරටක් මට උදාගෙන ඕනේ කියලා ඔව් එතකොට ඒ தත්තට එන්න පරියන්කේ වාඩි වෙලා කොච්චර වෙලා යනවද? මම සාමාන්‍යයෙන් දෙකකින් බලන්න කරගෙන ගියොත් මේක දැන් දැනෙන්නේ නැහැ. බලන්න. හැදලා දාස්තක තමයි කරන්නේ කියලා පාන ඉදමට එයාට අක්කාල යන වෙහසට වගේ ඒ වුණත් ඉන්නේ ඒ නිදිමත Tamanට වැටෙන්නේ තද නිදිමතක් වැටෙන්නේ පරියන්කෙට ගිහිල්ලා වාඩි වෙලා කොච්චර වෙලා ගියාද වගේ ඒ ඉක්මනට වගේ තමයි හරි ඒක නෝ විනාඩි ගණන් හරි අපර ගණන් හරි ගෙස් කරලා කියනවනම් කොච්චර කින්නවද විනාඩි 10 15 ඒතර මම චෝදනා කරොත් ඊට ඉස්සෙල්ලා සක්මන් කරලා නැහැ කියලා පිළිගන්නවා සෝමනස අභිනමන සක්මන් කරද්දී සක්මන් කරනවා කියන සෝමනස කියන වැඩසටහනට පස්සේ ඔබම පොළොන්තරින් සක්මන් කරා ඒක ඔබම ඊට පස්සේ තමයි රමන් වාඩි වෙලා භාවනා කරන්න ගත්තේ. ඒක සක්මන් කරලත් ඇවිල්ලා ඊට පස්සේ මෙනෙහි කර කර හිටියත් සමහර පරියන්කොල්ද විනාඩි 10න් 15 නිින්ද යනවා නිදිමතට දාගන්න කැමැත්තක් එනවා. එහෙම සායත දාගන්න මතය. හරි ඒ ගතිය තමන්ට නිදිමතට යන ගතිය එන්නේ එන්නේ වැඩි වෙන ගතියක්ද තියෙන්නේ නැත්නම් අහම්බෙන් එක දෙක පරියන්කයක එන කතාවක්ද මේ කියන්නේ ඒක අවස්ථාවේදී තමයි සමහරවිට මට ඒක නෑ හැමදෙස්සෙම නෑ සමහර අවස්ථාවේදී ඒකට අපිට ඇත්තටම පොදු ප්‍රශ්නයක් වශයෙන් ගන්න බෑ. ඒ වෙලාවට අපිට තේරුම් අරගන්න තියෙන්නේ ළඟ ළඟ මෙනෙහි කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒ ඒ කියන්නේ පරියන්කින් සක්මණින් පස්සේ ඇවිල්ලා හිටියානම් විනාඩි 10 15ක් ඇතුළත දෙනවා නම් අස්වාභාවිකයි. සාමාන්‍ය විනාඩි 35 පැන්නට පස්සේ 20 35 අතරේ සාමාන්‍යයෙන් එනවා. මේක එනවා නම් කරන්න තියෙන්නේ දැනගෙන නිදිමතකට යන්න දැනෙනවා හෝ නැත්නම් Tamanට එහෙම යන ගතියක් දැනෙනවා නම් ආස්වාසය කියලා මෙනෙහි කරන්න එපා ආස්වාසය ආස්වාසය ආස්වාසය නැත්නම් ඇතුළේ නැතුළේ නැතුළේ නැත්නම් ගන්නව ගන්නව ගන්නව ගන්නව ගන්නව කියන ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. ඊට පස්සේ පිට කරනවා හෙලනවා ප්‍රස්වාසිකේ ළඟ ළඟ ළඟට මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීම හරියට කිරි හොද්ද හැඳි ගන්නවා වගේ. හැඳි ගෑ නැත්නම් ගැටි ගහනවනේ. නෑ. ඒ රත් වෙනකොට ඉතල හැඳි ගන්න ඕනේ, මන්ත්‍රණය කරන්න ඕනේ. ඉතින් භාවනා පරියන්කට ගියාට පස්සේ එකම ටෙක්නික් එක අපිට තියෙන්නේ මෙනෙහි කිරීම. භාවනා පරියන්කට යන්නේ ඉස්සෙල්ලා තියෙන ටෙක්නික් එක තමයි සක්මන. මේ දෙකෙන්ම කරන්නේ වීර්ය වැඩි කරලා දෙන එක. ඒ නිසා නිදිමත එනවනම් දැනගන්න ඕනේ එක්කෝ ශරීර දවස පුරා නිදිමත අසමබර වීම නිසා කායික අවශ්‍යතාවය. ඉතින් එහෙම වෙනවනම් උත්තර සංඥාවෙන් ටිකක් කළා බුධියනින් එක තමයි සර්වචත්තනාන්තේ පවා පචලායමාන සූත්‍රය දේශනා කරන්නේ. ඊට පස්සේ හොඳට තේරෙනවා හැබැයි. ඊට පස්සේ තේරෙනවා අර ගතිය ගියා. එහෙම නැතුව නිදිමත කායත නිදිමත ඕනකම තියදී පොරකන්න ගියොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. නමුත් සමානලාට මේ කෙලෙස් මායාවක් තියෙනවා. ඒකට නම් නිජමත භාවනා කරන මනුස්සයා දන්නවා මේ අස්වාභාවිකක් කියලා. එතකොට නම් මෙනෙහි කිරීම තමයි කරන්න තියෙන්නේ. ළඟ ළඟ මෙනෙහි කරන්න. නිතර නිතරම මෙනෙහි කරන්න සාමාන්‍යයෙන් ආස්වාද ප්‍රසවාස නමුත් මේ වගේ මේක නියන්ස් අයිස් ටිකක් මිදගෙන එන්න වගේ මට ටිකක් ෆ්‍රිජ් එකට දැම්මම මිදෙනා වගේ තේරෙනවනේ තමයි සීතල වෙනවා. අන්නේ වෙලාවට අවසන් වෙනවා. හැබැයි මේ ඇවිසිල්ල සමාධිය කඩනවා. සමාධිය කැඩෙනවා. කරන්න දෙයක් නැහැ. මේ වෙලාව හැටියට අපිට අර නිදිමතට යනවට වැඩිය ටිකස් ක්‍රියාශක්තියක් තියෙන සමාධියක් එහෙම නැත්නම් සක්‍රීය සමාධියක් ඕන කරන්නේ. ඒ කියන්නේ බුදුචාන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ අංගුත්තර ධිකනිපාතේ සූත්‍රයක් මහන්නේ මේ භාවනා කරන වරින් වර වීර්ය අවසන් කරන වරවර සමාධිය අවසන් ඕනේ වරින් වර උපේක්ෂාව අවසන් ඕනේ. සමාධියටම ආශා කරන જાතියක් ඉන්න ඒ මිනිස්සු අන්තිමට නිින්දට වැටලා කාලේ නාස්ති කර ගන්නවා. වීරියටම ආශකරන જાතියක් ඉන්නවා ඒගොල්ලන්ට සමාධියක් එන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට කෙලස් දේවල් දැක ගන්න බෑ. තව සමා තව જાතියක් ඉන්න උපේක්ෂාවේ ඉන්නවා. හැබැයි ඒක නිකන් සමාධියට වර උපේක්ෂාවක් වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හිත සංගවිගෙන කෙලස් කැපෙන්නේ නැහැ. එනිසා කෙලස් කැපෙනවා නම් ආශ්‍රව ක්ෂේකර වෙනවනම් එයාට තේරෙනවා මේක හැපි හැපි මේ ගමන යන්නේ එක සැයක හැල්මේ යනවනම් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. දැන් බර කරත්තක් ගල්වල බාරක යනකොට ජර ජර ජර ගහනවනම් කෙලස් කැපෙනවා. ඒතර දැනෙනවා Tamanට. පීරි ගෑවෙනවා දැනෙනවා. පිරිමැදෙනවා දැනෙනවා. හොඳට සමාධිගත වෙලා ඉන්නකොට ඉන්නක් වෙන්න පුළුවන් නැත්තම් කෙලස් නොකැපි සිත සංගවි කියනවා. එතකොට අවසන්. ඉතින් ඒක හරියම යෝගාවචරය මේ සමාජයට ආස කරන කෙනෙක් නම් එයා සමාජයේ ඉන්නව මේ ලෙඩ හිරි වටේලා ඔපරේෂන් කරන්න තෝ බලන්නේ දොස්තර කෙනෙක් වගේ. දැන් ලෙඩ ලෙඩ රෝගات මොකුත් නැහැ. ලෙඩ හොඳට ඉන්නවා. ෆුල් ඇනස්තෙසිස් කරලා ඒ වෙලාව ඔපරේට් කරන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන්නේ වගේ මේ සමාධිය වැඩි වීමකට වැඩි වීර්ය අඩු වීමක් කියන නිදර්ශනය ඒකට කරන්න දෙන්නේ මෙනෙහි කිරීම තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කිටි කලක් කළෙමි. නමුත් ඊයේ ඔබ වහන්සේගේ උපදෙස් කරන පරිදි මම දැන් මෙතන වශයෙන් සිට ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කළෙමි. එක වශයෙන් ටික වේලාවකදී වරින් වර සිත ශබ්දවලට සිතවිලි වලට යොමුවත් මම පැයක් පමණ කායේ ඉරියව් මාරු නොකර අරමුණේ සිත තබා ගත්තෙමි. මේ මට මහත් ප්‍රීතියකි. මම මෙහි පැමිණියේ පළමු වරටය. නමුත් මෙම ඉරියව් වෙනස් නොකිරීම මම ලද මහත් ප්‍රතිඵලයක් විය. වීරේ නිදිරට යමි. ඔබ වහන්සේට අපයන් ආධුනික නියම මඟට යොමු කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. අපට මෙම මුල් උපදේශ අඩංගු පොතක් හෝ CD තැටියක් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. ඉතින්නේ මට වඳින්න මොන්න රීජිට වැන්දත් හම්බ වෙනවා කියන්නේ. සීනවනේ පොත් තියනවනේ. යනකොට කීයක් හරි අතමිට මොනවද රීජිට කතා කරුවාම ගතයි. කියයි බබා අඬනකොට අඬන්තාවට උත්තර දෙන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ යෙදෙන විට තරමක් හුස්ම තනියමක් දැනේ. ඒට හදවතින් රුධිරය පම්ප කිරීම ඉතා පැහැදිලි වේ. ශරීරේ පුරා රුධිරය පම්ප කරන ස්වභාවය ඉතා හොඳින් තේරේ. මම කුමක්ද ඒ පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි. දොස්තරණ හම්බෙන්න ඉවරනාට පස්සේ යා විතර කරලා දෙයි තියතුක කණ්ඩායමල හදදී රුධිරය පම්ප කරනවා කියන්නේ මොකක්ද කියලා. මේක ඉවර කරන තැන නෙවෙයි. කරලා දෙත හැකි නේ. පුළුවන් නේ. හා. ඔය ඉස්සලා කතා කරපු නෝනා උත්තර වෙලා තියෙන්නේ. තර වෙලා ඉන්නේ දැන්. එஞ்சා ගිහිල්ලා අහන්න රුධිරේ හොවත් හෘදයට රුධිර රුධිරේ පොම්ප කරනවා කියන්නේ මොකද කියලා සෙන්ට්‍රික් පොම්පයක් වැඩ කරන දැනගන්න ඕන ජිනසේනස සමාගමට යන්න. එතකොට ඒකේ තියෙනවා හයිඩ්‍රොලික් පොම්ප මෙහෙමයි සෙන්ට්‍රික් පොම්ප මෙහෙමයි. කපාට වලින් වැඩ කරන මැෂින් එක හෘදේ වස්තු වැඩ කරනවා දොස්තර කෙනෙක් අල්ලගන්න. මෙහි ඒව උගන්නන දැන් නෙවෙයි. ගාමිණී ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ නිරත වන විට භාවනාවට පිළිස යම් වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේදී උරස් ප්‍රදේශයේ හා උදර ප්‍රදේශයේ ඇතිවන වේදනා දැනීමට හසු වේ. ඒවා මෙනෙහි කරමින් සිටන විට නිදිමත පැමිණේ. කොන්දේ ආබාධ තත්ත්වයක් මතුවී ඇති හේයින් සක්මන් භාවනාවේ වැඩි වශයෙන් නිරත විය නොහැක. දානයේ සුළු වශයෙන් ලබාගත්තද නිදිමතේ අඩුවක් නොවේ. මේ සඳහා කිරීමට සුදුසු දෙයක් තිබේද? අම්මාවෙන් පහදා දෙන්න. නිර්වාණ සරණයි. පැහැදිලිම කියතයි කොන්දේ අමාරු තියෙනවා ධක්මං කරන්න කියලා. ඒක තමයි උත්තරේ. ඒ උත්තරේ තියෙනකොට ඒකම බේතක් වෙනවා. මම අත්දැකීමෙන් මම මේ කියන්නේ. හොඳට සක්මන් කරන්න වැලි පොළොගේ වගේ ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඉන්නවනම් කොන්ද අමාරු කාරයෝ, ආතරයිටිස් කාරයෝ සක්මනක් හදලා දෙන්න අත්තලක් එක්ක. ඒක එල්ලිලා හරි සක්මන් කරන්න කියලා. ටික දවසක් කරනකොට ඔක්කොම ඉවරයි. ඒ නිසා ෆිසියෝതെරපි කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ සක්මන් කරනවා කියලා මේ කොන්දේ මර්ග සක්මන් නොකර ඉනවා කියලා කියන්නේ ලෙඩේ දෙගුණයක් වැඩි වෙනවා. මේකට කියන්නේ ශරීර හොරකම කියලා, බුබ්බඩකම කියලා, කම්මැලිකම කියලා. හොඳට සක්මන් කරන්න. සක්මන් කරපුවාම තීරලා තියෙන සක්මන් කරපුවාම නිදිමත අඩු වෙනවයි කියලා. ඒ සක්මන් කරලා ඉවර වෙලා මිනිත් 45ක් විතර පන්නලා සක්මන් කරන්න ඕනේ සාමාන්‍ය පද වෙන්නේ. ඊට පස්සේ වාඩි වෙලා ඉවර වෙලා තමන් දන්නව නිදිමත ප්‍රශ්න තියෙන කියලා අපි ඉස්සලා කතා කරපු විදිහට සාමාන්‍ය විදිහට අරමුණ මෙනෙහි කරගෙන යන්න. නිදිමත කිට් වෙගෙන යන දකින්නට ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. ඒ නිසා මේ සක්මන අව탁සීරු කිරීමට විරීම නිසා ආඩු වෙච්ච දඬුවක් මෙතන තියෙනවා. දවසට එක පීවර දෙක හරි කමන්න පුළුවන් හරි සක්මන් කරන්න. එන්නේ ඉන්නේ ඉන්නේ එක වැඩෙනවා නම් නිදිමත ප්‍රශ්නයටයි කොන්දේ අමාරුවටයි ඒ වැරදි මතවලටයි තුනටම උත්තර තියෙන සක්මනේ කියලා මට හිතෙනවා. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යාමේදී පාදයේ ඔසවන්න පටන් ගන්නා විට පොළව හා ස්පර්ශව ඇති නිසා එහි පටවි ස්වභාවයද පාදයට ඉදිරියට ගෙන යාමේදී දැනෙන වායුමය ස්වභාවයද ඉදිරියට ගෙන ගොස් නිමතීමේදී යටිපත් තුලට විලුඹට හා දන හිසට දැනෙන තද ගතිය හෙවත් පටවි ස්වභාවය මෙනෙහි කෙලිමි. එවිට ඔසවනවා ගෙන යනවා තබනවා වෙනකොට පටවි ස්වභාවය වායුමය ස්වභාවය නැවතත් පටවි ස්වභාවය ආදි වශයෙන් මෙනෙහි කිරීම සුදුසුද මේක තමයි නොකල යුත්තේ කියලා කියන්නේ මෙනෙහි කරන්න සම්මුතිය පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න හදනවා කියලා කියන්නේ මේ මනස චින්තාමේ ඉස්සරහට ගිහිල්ලා භාවනාව මෙහෙවන්න පටන් ගන්න. ඒක කොහේ ඇයිද දන්නේ. ඒ සමේ පට වියාපෝතියෝ නාම රූප ඒවා එකක්වත් මෙනෙහි කරන දේ මම වම තියෙනවා දකුණ තියෙනවා නැගිටිනවා හුස්ම ගන්නවා ආශ්වාස ප්‍රශ්වාස කරනවා පිම්බෙනවා හැකිනවා වගේ අපි මේ සාමාන්‍ය ඉදිනදා ජීවිතයේදී මේ සම්මුතිය වශයෙන් කරන්නේ ඒක විතරයි මෙනෙහි කරන්නේ. ඒකදී වැටහෙන දේ මෙනෙහි කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම වැටහිමේ බාධා කරනවා. එහෙම නැත්නම් ඒකට ඒක අවුල් කරනවා. එනිසා ඒ පටවියාපෝ තේජෝ මෙනෙහි කරන දේවල් නෙමෙයි. තද ගතිය නම් සාමාන්‍ය ඉතින් ඒත් මෙනෙහි කරන්න එපයි කියනවා. තද ගතිය වැටෙනවා, දැනෙනවා, තියෙනකොට දැනෙනවා, ඔසවනකොට දැනෙනවා. ඇත්තටම කියනවා නම් මේකේ ওই මෙනෙහි කිරීමේ තියෙන දෝෂේ එනතම මේ අවබෝධ කරගන්න මිත්‍යා දෘෂ්ටිය පෙන්නලා දෙන්න පුළුවන්. අපි පොළවේ පය තියෙනකොට තද ගතිය වැටෙනවයි කියලා කිව්වට තද ගතියක් වැටෙහින් වැටෙන්නේ පයේ මෙලක නිසානේ. නිසා තදයි තදයි කියලා මෙනේ කරොත් ඒ මිනිහට කවදාකවත් පයේ මෙලක දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක අනිවාර්යයෙන්ම වහනවා. කවදාකවත් තද ගතියක් තද ගතියක් දෙයක හැප්පුණාට ඒකට ස්පර්ශය කියන්නේ නැහැ. ස්පර්ශය කියන්නේ තද දෙයක් මෙලෙක් දෙයක ගැටෙනකොට. ඒක තද ගතිය තද ගතියක් කියලා මෙනේ කරන්න ගත්තොත් අර මෙලෙක් කරන ගතිය අකමකා දැම්ම වෙනවනේ. වායෝ ගතිය මෙනේ කරන්න ගත්තට ඒකට තනි කර ඉන්න බෑ ලෝකේ. වායුගති අනිවාර්යයෙන්ම අනිත් ධාතු තුනත් එක්ක මෙනේ එකට හිටිනේ. එතන මේ වායෝ වායෝ කියලා මෙනේ කරුත් අනිත් තුන අවතක්සේරු කරා වෙනවනේ. ප්‍රතික්ෂේප කරා වෙනවා. කදාකත් අවබෝධ කරගන්න වෙන්නේ. එනේ වැටහෙන දේ මම යවනවා, තබනවා. ඉතින් ඒක ඇතුලේ හතර ක්‍රම ඉඳ තියෙනවානේ. තබනවා, තදනවා, තදගතිය වැටෙනවා. මේ තදගතිය පොළවේ වැටෙනවා නම් කවදා හරි තේරෙයි කකුලේ මෙලෙක් ගතිය තියෙන්න බෑ. පොළවේ තද ගතිය වැඩි. එහෙනම් දැන් කකුල තද ගතිය ඉතින් පොළව මෙලෙක් ගතිය තියෙන්න පුළුවන්. අන්න එකට ඉඳ තියලා ගියොත් නිවනට යනවා. එහෙම නැත්නම් අර ගෙදින් ගෙනව ඔලොමොට්ටල කන්දිගේ අර දෙපට දෙපා වේලක් මැදින් හරක් කරක් දක්කන්නා වගේ අපේ දැනුම අපි පටු කරනවා. සම්පූර්ණ අවදීන් තියාගන්න. අවදීන් තියාගෙන යන්න නම් දල උපදේශී ආප්තෝපදේශී තමයි සම්මුතිය මෙනෙහි කරන්න පරමාර්ථ ධර්ම හිතන්නත් එපා මෙනෙහි කරන්නත් එපා හිතව කරපු ගම. ඒ සම්පූර්ණ ප්‍රകൃති වර්ධනය නැතිලා යනවා බොක්කේ ඉන්න බබෙක් අත ගන්න ගියොත් වගේ. බොක්කේ ඉනකොට අත ගන්න යන්න නරකයි. ඒ බබාට හේම නිසින්දී අන අත ගන්න වුණොත් අනිවාර්යයෙන්ම ඩිෆෝමේෂන් එකක් එනවා. ඒකේ තියෙන සම්පූර්ණ අමතර වර්ධන වේගයක් අමතර පරිසරයක් ඒක මනුස්සයල කරන්න බෑ. තාත දාන්න එපා. ඒ වෙනුවට මමට සලකන්න මවට උපස්ථාන කරනවා දරුකපට සලකනවා. හැබැයි අත දාලා සලකන්න දෙයක්. ඒ වගේ පරමාර්ථ ධර්ම මතුවලා එනවනම් අත තියන්න එපා සම්මුතියෙන් අනුග්‍රහ කරා. මෙනෙහි කිරීම සම්මුති මට්ටමින් අනුග්‍රහ කරා. ඒක ඔක්කොමත් ඕන නිසා මම මේ මතක් කරන්නේ පොතේ දැනුම තියෙන කට්ටිය මේ හොඳ කැපෙන පිහකින් යන ගන්නවා වගේ කරා. දෑත බදලා යන ගන්නවා. ඉතින් දැනුම හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. දැනුම කරදරයක් කරගන්න. ඒත් ඒකට නෙමෙයි දරුවචන් සමය දේශනා කරලා තියෙන්නේ. එනිසා දැනුමට ඉස්සර වෙන්න දෙන්න එපා, අත්දැකීමට ඉස්සර වෙන්න දෙන්න. මෙනෙහි කිරීම සම්මතියට සීමා කරන්න, සම්මුතියට සීමා කරන්න, පරමාර්ථ ධර්ම දිහාට කොහොමඩක්වත් තාක්ෂණික වචන එකක්වත් අවශ්‍ය නැහැ භාවනාවට. ගත්ත ගමන් වෙන්නේ දකුණට සිග්නල් දාලා වමට කැපුවා වෙනවා. ඉතින් පිටිපස්සෙන් එන මිනිස්සු වාහන හප්පනවා. විලයිම කතා කොහොමද සිග්නල් දාලා වම්මට දෙකපන්නේ. අලිය එළවනකොට එහෙම කරන්න කියනවා. මොකද අලිය අර පැත්තට යනකොට මෙහෙට තමන් දිවලගසී අලියට බ්ලේක් නැහැ. අලියට එළවනකොට වම්මට සිග්නල් දාලා දකුණට කපන්නේ. අලිය හරි ඥානවන්තයි. ඩ්‍රයිවර්ලත් එක්ක දෙල්ලම කරන්න යන්න බෑ හයිවේ එකේ එහෙම එතකොට ඇක්සිඩන්ට්. ඒ නිසා පරමාර්ථ මෙනෙහි කරන්න යන්න. අපි පැයක පමණ කාලයක් මම හිතන්නේ අපි වෙන් කරගෙන තියෙන දැන් නම් පැයක් විතර කාලයක් ගත වෙලා තියෙනවා. ඒක නිසා ඔව්. තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා ආරාධනා කරන්න මම යන්නේ. අපි මෙතන ඉඳලා ප්‍රශ්න තියෙනවා. සායනහන්ස අවසරයි මම තමයි පළවෙනි ප්‍රශ්නේ ලිව්වේ මාර්ගයට. මට ලැබුණා නම් හුඟක් හොඳයි. ඇත්තටම කියනවා නම් ඒක පරණ පරණ ප්‍රශ්නයක් තමයි. ස්වාමීන් වහන්සේ මාර්ගඵලයක් අවබෝධ වෙලා තියෙනවා. දැන් මේ ඉස්සරහට යන්න මම හැම විටම මම ශුන්‍යතාවේ ඉන්නවා. නමුත් ඊට පස්සේ මේ ඔබ වහන්සේ කියවා මේ සම්මුතියට යන්නේ සම්මුතියේ ඉන්ද කියලා પરමාර්ථයට යන්න එපා කියලා ඒක වෙන්නේ තමයි. නෑ නෑ මං කියන්නේ පටලව ගන්න එපා. પરමාර්ථය මෙනෙහි කරන්න එපා. පරමාර්ථ ඥානතර මේ ඔක්කොම කරන්නේ. ඒක මෙනෙහි කරලා ගන්න පුළුවන්. මෙනෙහි කරපු ගමන් ඒක මැනිපියුලේට් කරවුවම ඒක ප්‍රකෘති වර්ධනය නැති වෙනවා. පරමාර්ථයට යන්න අනුග්‍රහ කරන්න සම්මුතිය මෙනෙහි කරන්න. ඔසෝනාස් දැන් මට තේරෙන්නේ නැත්නම් සාමාන්‍ය වෙනකොට මම සමථයෙන් තමයි හැම වෙලාවෙම යනවා. ඒකෙන් ආපහු යනවා. නමුත් එතකොට මට හිතෙනවා මම දැන් මේක උපේක්ෂාව වෙලා තිබුණාට මම කොහොමද ඊටපස්සේ මොකක්ද මට කරන්න කියලා මට ටිකක් නෑ උපේක්ෂා වෙලා නෑ නේ උපේක්ෂා වෙලා තියෙනවනම් ඊට පස්සේ කරන දෙයක් අහන්න බෑනේ උපේක්ෂා වෙලා තියෙනවනම් කන්ටෙන්ට් එහෙමනම් ඉතින් ඒක ඒක පිරිච්ච ගතියක් තියෙනවා ඊගාට මොකද්ද කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් වර්තමාන මොහොතට වෛර කරනවා ඒක ඒක අටන දෙයක් නෙමෙයි ඒක අනුමත කරන්න හොඳ නෑ අපිට අවශ්‍ය කරලා තියෙන මාර්ගඵලය ලැබුණොත් මාර්ගඵලයට ගිහිල්ලා තිබුණත් සමතයක් කරුවත් මේ ධිට ධම වශයෙන් හැබිලා තියෙන සුඛය. ඒකට අකුල් හෙලන්න එපා. ඒක අකුල් හෙලුවොත් විතරයි අපිට ඊගාට කරන්න ඕන දේ මොකක්ද කියලා දැනගන්න ඕන වෙන්නේ. වර්තමානයේ ඉන්නේ සතුටින් නම් වර්තමානයේ ඉන්නේ උපේක්ෂාවෙන් නම් අඩු ගන්න. වර්තමානයේ ඉන්නේ తాදී ගුණයෙන් නම් වර්තමානයේ ඉන්නේ නොසැලෙන ගතියෙන් නම් ඉදිරියට යන්න හදනකොටම දැනගන්න ඕනේ මාර බලවේගයක් කියලා. ඒක කුකුසක්. ඒක entertaining doubts. ඒක පිහින් යන ගන්න වැඩක්. ඒකට උදව් කරන්න යන නරකයි. මේකෙ පිළිච්ච ගතිය හරිනම් මේකෙ ඉnde ඉnde ඉnde Tamande ආඩ්‍ය ගතියක්, තෙදක්, inalienable, unalloyed ඉන්න පුළුවන් ගතියක් ඇති. ඔය ඔය කලබලයක් තියෙනවා ඉගෙනගෙන උපේක්ෂාව අඳුරගන්නේ නැහැ තාම. ඔය අපි මෙන්ජල් විනාඩි 15 45ක් විතර අපට කාලය තියෙනවා සක්මන් භාවනාවට. ඒ කියන්නේ 2.7 කාලේ ඉඳලා 3 වෙනකම් ඊට පස්සේ අපි 3ට නැවත මෙතන රැස් වෙනවා. පරියන්ක භාවනාවක් සඳහා ඒ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිනිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච හිිරු දිනාටම තෙරුවන් සරණයි.